අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලකට ධර්ම සාකච්ඡාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ලැබෙන ඊට ප්‍රස්තාව අනුව සභාවෙන් මතුවෙන වෙන ප්‍රශ්න වලට ඉඩ තියාගෙන අපි ආරාධනා කරමු ලියනගේ මහත්තයට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ 2015යි 11 18 වෙනි දින පරයන්කේ ආනාපාන සති භාවනාව පිළිබඳවයි. මෙදින ආනාපානයේ සියලු අංග ප්‍රත්‍යංග වලින් බලමින් සියුම් ප්‍රනීත ආනාපානයේ දුටුවෙමි. ටික වේලාවක් සියුම් වාතයේ නොදැනෙන දැනෙන මට්ටමින් තිබී ගෙවි ගියේය. සුළු වේලාවක් හිස්තෙන් රැඳී සිටි අතර නිින්ද ගියාසේ විය. එතන් සිට මුළු පරයන්ක කාල සීමාව වූ පැයක පමණ කාලයෙන් වැඩි වේලාවක් වමටත් දකුණටත් ඉදිරියටත් වරක් පිටපසටත් නින්දේ සිටියේදීසේ බර වූ අතර ඒ බවතට ඒ බව සිතට දැනී ක්‍රමයෙන් කෙලින් විය. ඒ පිළිබඳව කිසිදු කැමැත්තක් අකමැත්තක් නොවිය. ධාතු ලක්ෂණ වන පැද්දීම, සැලවීම, බරවීම සිදුවන්නේ යයි හැඟීමි. පරයන්කේ අවසාන භාගයේදී සතිය ප්‍රකෘතිමත් වී හිස්තැන්ට හිත යොදා සිටියෙමි. සතිය තිබුණි. නමුත් මතකයක් නැත. සඳ ධර්මදේශනාවේදී සිත් වූයේ ඔබ වහන්සේ දේශනා කළ ධර්මයට අදාළ වූ සිද්ධියක් ලෙස කලින් එවැනි අවස්ථාවල වරහන් ඇතුලේ ආලෝකයේ පිළිබඳ දුටු අවස්ථාවල අවස්ථා සිහිපත් විය. ඒ සඳහා ඔබ වහන්සේ මීට පෙර අවස්ථාවලදී මේ මේ හඳුනාගත් ආකාරය පිළිබඳ දී තිබූ පිළිතුර අවබෝධ නොවු අතර ඊයේ ධර්ම දේශනාවෙන් මේ සියල්ල වැටහි ගියේ ඔබ වහන්සේට ඇති ගෞරවය තව තවත් උද්දීප්ත විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ අද්දුටු මෙම සිව් දිසාවට බර වීම හා නැවත කෙලින් වීම හා භාවනාවේ කෙලින් වීම හා භාවනාවේ ඉදිරි මඟට පිළිබඳව පැහැදිලි කර දෙන්නෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ ඊයේ ධර්ම දේශනාවට අනුරූපීව එම මාර්ගයේ තව දුරටත් පරිශීලනය කළ හැකි සූත්‍ර දේශනාවක්ද වෙතොත් දැන ගැනීමට සලස්වන මෙන්ද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේදී අපි ওই ඉතිසලා කරා පංසු දෝවන සූත්‍රය මට මතක නැහැ කීවෙනි අංකයේද කියලා ඒකෙදී ඒ වගේ ඒ එක එක කෙලස් යට වෙන්න යට වෙන්න යට තියෙන හිතේ සියුම් කෙලස් මතුවෙන හැටි ඒ සියුම් කෙලස් අරිට වැඩිය මායාකාරී බව අරිට වැඩිය වංචනික බව හොඳ නරක දෙක අල්ලන්නම් බැරි බව ඒකේ තැහෙන දුරට සඳහන් කරලා තියෙනවා ඒක හොඳ සූත්‍රයක්. ඒකේ ගොඩක් ඔය උපදේශන උපක්ලේශ පැත්තට එච්චරම විස්තර කරලා නැති වුණාට එන්නේ යෝගාවචරයට සියුම් අභියෝගතා පරීක්ෂණ ඉදිරිපත් කරනවා. චපල ගති, වංචන ගති, ෂට ගති තියෙනවා නම් කොහොමඩක්වත් ඉස්සරහට යන්න බෑ. එන්නේ එන්නේ එන්නේ නියතමානී ගති එනකොට ඒ හැම පරීක්ෂණයකින්ම සියුම් සියුම් කොටස් නැත්නම් සියුම් සියුම් කෙලස් ගලවලා දානවා. ඒ නිසා මේ පංසුදෝන සූත්‍රය ප්‍රශ්නට උත්තරයක් වශයෙන් මතක් කරන්න පුළුවන්. දල වශයෙන් මේක කියන්න තියෙන්නේ මේ වෙනකන් මේ ඉදිරියට කරගෙන ගිය වැඩේ අත අත නැර නැත්නම් නිතිපතා කරගෙන වැඩ පිළ කඩා ගන්න නැතුව දිගට කෙරුවොත් ওই ගැම්ම දිගටම අරගෙන යනවා. ඉතින් අපි අර භාවනාවට අපි දක්වන අනුග්‍රහය අඩු වුණොත් භාවනාවෙන් අපිට ලැබෙන අනුග්‍රහය අඩු වෙනවා. ඒ නිසා මේක නැවත නැවත කිරීම සඳහා හිත ධෛර්යමත් කරගෙන ඉස්සරහට ඔයටත් වැඩිය සූක්ෂම ධර්ම කොටස ලැබෙනවා. මේ ගත්ත ආදර්ශයම තමයි තියෙන්නේ. පුළුවන් තරම් නිහතමානී වෙලා පුළුවන් තරම් මූල කර්මස්ථානයේ වාංගුවට තියාගෙන මූල කර්මස්ථානයේ ආලම්බණයක් වශයෙන් තියාගෙන හිතට යන්න දෙන්න තමන්ට එතකොට ඇති වෙන ආතති අඩුවීම හරහා අසහනය අඩුවීම හරහා ඒ වගේම සැකවලට ඉඩ නොතබා නිසක බව බය වලට ඉන්න නොතබා නිබය බව අභය ඉස්සරහට එන්න එන්න තේරෙන පටන් ගන්නවා. ඒක තමයි ඉතින් වහ වහ වැටෙන කාරණාව භාවනා දියුණු වෙනකොට. පින්වත් ස්වාමින් වහන්සේ අද දින පරයන්ක භාවනාවේ මාගේ අත්දැකීම් මෙසේය. සක්මන් භාවනාව සක්මන් භාවනාවෙන් පසු පරයන්කට වාඩි වුනිමි. ටික වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දෙස බලා සිටිය මාහට ආස්වාසය හා ප්‍රස්වාසය වෙන්කොට හඳුනා ගැනීමට හැකිවිය. එය තරමක හිමිහිට සිදු අතර ආස්වාසය වෙන් කරගත්තේ ඊට සියුම්ම ඒ දෙස බැලීමෙනි. ආස්වාසය ඒ තරමටම නොදැනෙන ලෙස සැහැල්ලුව තිබුණි. ඊට සාපේක්ෂව ප්‍රස්වාසය තරමක බරගතියක් දැනුනි. පහසුවෙන් හඳුනාගත හැකි විය. තව වේලාවක් ගත වූ පසු ආස්වාස ප්‍රස්වාස සුවඳාරව නොදැනී ගිය අතර එය කම්පන තරංගයක් ලෙස මාහට දැනුනි. නාසිකාග්‍රේ වටා මේ තරංගයේ වෘත්තාකාරව චලනය වුණි. මම සතියෙන් එදෙස බලා සිටියෙමි. ක්‍රමයෙන් එය නොදැනී ගිය අතර සිරුර තුලද එවන් සියුම් වෘත්තාකාරව සිදුවන කම්පන දැනුනි. විටක මේ කම්පන සියල්ල නැවතී දැඩි නිශ්චලතාවයක් මා තුළ පැවතුණි. බාහිර අරමුණුසේ සිතුවිලි වෙත මගේ සිත ඇදීගෙන නොගිය අතර පැයක් පමණ මුළු පරණක භාවනාව තුළදී මූල කර්මස්ථානය පිළිබඳ අවධානයද තිබුණි. නිමක් දැකිය නැහැකි කම්පනේ රාශියක් පමණක් මුළු කාලය තුළම අත්විඳෙමි. අද දින මාහට භාවනාව දැනුනේ ජීවිතයේ කොටසක් මෙන්න. කිසිදු විශේෂයක් නොවිය. කායික මානසික සැහැල්ලුව නොඅඩුව දැනුනි. මා භාවනාවට වාඩි වූයේ එළඹෙන මොහොත දෙස සිහියෙන් බලා සිටි සිටින අදිෂ්ඨානයේනි. මාගේ භාවනා මට දැනසීම ලබා දුනි. තව ඉදිරියට භාවනා පුහුණු කරගන්නේ කෙසේදයි ඔබ වහන්සේ කාරුණික උපදෙස් දවතමි. නිස්සරණව නෙතුලන් ඉටු කරන මේ උතුම් සේවාව කිරීමට ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුව පතමි. මේ විදිහට ඉස්සරහට යනකොට මේ තමන්ගේ ගමනේ සහකාරයා හැරමිටිය, කල්යාණ මිත්‍යා, සද්ධර්ම නියෝජනය කරමින් ඒකෝ ඒ වගේ කම්පන චංචලයක්. එහෙම නැත්නම් සහැල්ලු ගතියක් නිතරම තියෙනවා. ඒක යන්නෙම නෑ කොයි වෙලාවකවත් Tamange. එහෙනම් Tamanට තියෙන්නේ නිතරම සතිය පිහිටුවා ගැනීම සඳහා ඔය කරදරකම් කරච්චල තියෙන පැත්තට හිත දාන්න නැතුව නිතරම Tamange හිතේ තියෙන මේ කම්පන ස්වරූප, සහැල්ලු ස්වරූප සමහරුන්ට ඒක සද්දයක් වශයෙන් යනවා. සමහරුන්ට බර හැල්ලුකමක් විදිහට වැටෙනවා. ඒක අඳුනගන්න ඒකට බාධක ධර්ම ඔක්කොම අයින් කරලා අයින් කරලා අයින් කරලා කොටු කරගන්නවා. කොටු කරාට පස්සේ අනික් බාධක ධර්ම තියේදිත් ඕක තියෙනවා. ওই විවේකේ කවදාකවත් නැති වෙන්නේ. ඔය ඒ කම්පණේ කවදාකවත් නැති වෙන්නේ. ඕක මේ භවයේ තියෙන බවට ලකුණක්. ඉතින් මේක දැනෙනකොට මම දැන් මේ මම මැරිලා නැති බවට, නිින්ද ගිහලා නැති බවට, ක්ලාන්ත වෙලා නැහැ, සිහිය තියෙනවා කියන බවට මේ කම්පණේ ගත්තොත් පැය 24ම ඉන්න පුළුවන් සතියේ. මේ කම්පණයට පේන තෙක් මානේ ඉන්නවනම් කොයි වෙලාවකවත් ඔය කම්පන වේගය Tamanගෙන් අයින් කරන්න බෑ. සමහරකට කම්පනයක් සමහරෙකුට ඒක සමාට සද්දයක් වෙන්න පුළුවන්. සද්ද කියන්නේ කම්පනයක් තමයි. සමහරලාට සහැල්ලු බවක් එක එක තාලවල වලට පේනවා. ඉතින් ඒකත් සමහරලාට හැඩතල වෙනස් කරනවා. ඉතින් මේකෙන් ඈත් වෙන්න වෙන්න ඒ තරමට කෙලෙස්. මේකට එන්න එන්න නික්ලේශී. මේක Tamanට මොහොත පීවිනන මිනිස්සුෙකුට හම්බෙච්ච දූපතක් වගේ නිතරම ඒක අඬ ගහන පමණින් එන්න අතේ දුරින් තියෙන ප්‍රමාණය හදාගත්තොත් මේක තේරෙයි මේක ඉපදිච්ච දවසේ ඉඳලා තියලා තියෙනවා අපි ගාව අපි මේක නෙවෙයි හෙව්වේ අපි මේ සල්ලි භාගය හෙව්වා ලාභ සත්කාරය හෙව්වා ගෑනු මිනිහලා හෙව්වා එතකොට මේක කොම් වෙනවා ඒ කොම් පැත්තකට කරලා මේක මතු කරන ගත්තට පස්සේ ඒක නිතරම අපේ දිහාට නැමිලා තියෙන්නේ අපි ඒකට කරපු මූණට කෙල ගහපු ගතිය උඟකට උණුතරයක් කරපු ගතිය නිසා ඒක කර්මණ ඉඳලා තියෙනවා දැන් බලන්න පුළුවන් තරම් ඒක සමීපස්ත ගමනට හැරමිටියක් තත්පුරුෂයෙක් ශාද්ධර්මයේ නියෝජනයක් විතර ගත්තොත් ඕකේ බෞද්ධකම නැහැ. මොන්න જાතියකට හොයන්න බෑ. ඒ ඥානපරිමකමකුත් නැහැ. පැවිදි උපවිදිකමකුත් නැහැ. බාල මහලුගතියකුත් නැහැ. ඉතින් මේක යට කරගෙන මේක තලාගෙන මෙතෙක් අපි හම්බ කරපු ওই සල්ලි භාගයේ ඥානපරිමිකං නම්බුකාරකං ගණන්කාරකං තේරම මේකට අනවින කරලා තියෙනවා. කොඩි වින කරලා තියෙනවා. දැන් ඒව පැත්තක තියාගෙන ඔය ভাইබ්‍රේෂන් එක නැත්නම් ඔය තියෙන කම්පන ගතිය නිතරම ඇස්බල්මේ තියාගෙන ඉන්න. එතකොට තේරෙයි පැය 24ෙම සතිය පිටවන්න විශේෂ ව්‍යායාම කරන්න ඕනේ මේක තියෙන බය වෙලාවේ හැම වෙලාවෙම මැරලා නැති බව දන්නවා. මේ කදාකත් අතීතේ ඉඳලා බලන්න බෑ. අනාගතේ ඉඳලා බලන්න බෑ වර්තමානෙම ඉන්න ඕනේ. ඒක නිසා මට ඇහෙන විදියට තේරෙන විදියට ඒකත් එක්ක ඇසුර පටන් අරන් තියෙනවා. ලද ලද වෙලාවේ සතිය හරහා මේ ඇසුර දිනු කරන්න නැත්තම් ප්‍රේම සම්බන්ධයේ තිබුණ එක දැන් පොඩ්ඩක් නැකත් බලලා පොරොන්දම් හොඳ නම් බඳින එකයි තියෙන්නේ දැන් ඉතින්. දැන් ඉතින් කල වයස හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පර්යංකේ හිඳගෙන මම දැන් මෙතන යන්න මෙනෙහි කොට පසු ආනාපාන සතිය වඩමි. ආස්වාද ප්‍රස්වාස දෙස විමසිලිවත් වන්නටත් පෙර වාර දෙක තුනකින්ම සිතේ සංස්කාර හටගනී. එය අර්ථ විරහිත වචන සමූහයකි. සංස්කාර හටගෙන එය වැල් වශයෙන් දිගට ගොස් අතරමඟදී ගැස්සී සාමාන්‍ය අර්ථ සහිත සංස්කාරවලට පැමිණේ. සංස්කාර හට ගැනීම බැලීමට නොහැකිය. එය ආස්වාස් ප්‍රසවාසයත් සමගම සිදුවේ. අර්ථ විරහිත මෙම සංස්කාර සිත ඇතුළෙන්ම හටගත් ඒවා බව හිත ගැස්සීමෙන් පසු ඇතිවන සිතට වැටහේ. මෙසේ ඇතුළත සංස්කාර ඇතිවන හැම විටම හිස කඳ ඉදිරියට නැමී ගැස්සී ඇහැරීම පර්යංග තුල බොහෝ වාර ගණනක් සිදුවේ. ඒ ශාරීරික වේදනා ගෙන එන සුළුය. ගරු සාමින්වහන්ස මෙම ඇතුළත සංස්කාර ක්‍රියාවලිය කුමක් නිසා හටගන්නක්ද? හැම දිනකම මේ සිදුවන බැවින් මේ සමාධිසිතට බාධාවක් දැයි ගෞරවයෙන් යුතුව පහදා දෙන ලෙස ඉල්ලමි. ඔබ වහන්සේ සුවපත් වේවා. ඉතින් බුද්ධජානන්ත කියන්නේ මේක දකින්න නැතුව මේක දන්නේ නැතුව මේවා පාලනය කරන්නත් බෑ මේ ආණ්ඩු මට්ටු කරන්නත් බෑ නිසා දැකපු ගමන් ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඒ නිසා දැන් හොඳට හදාරන්න මේ මට කරදර කරන්න ආවට මේක මම උවමනාවෙන් ගත් එකක්ද? එහෙනම් දෙවැන්නේක් මට දීපු එකක්ද? නැත්නම් තමම කරන ලද ප්‍රතිබිම්බයක්ද වෙන කෙනෙක් කරන එකක්ද කියලා බැලුවොත් ඒ දෙකටම වැටෙන්නේ නැහැ මේක. ඉතින් ඒක දැන් අල්ලගෙන තියෙන්නේ ඒකේ අර්ථිකුත් නැහැ. නමුත් මෙතෙක් කල් අපි මුළු දවසම ගත කරලා තියෙන ඕකේ. නිකන් ඔය බුලත් පිට හපාපා ඉන්නවා වගේ, චුංගම් හපනවා වගේ, බීඩි බොනවා වගේ ඔහේ කල්පනා කරනවා. අර හරක් කාලා රැට වමාරා කන්නේ. ඒ වගේ එකක් යනවා. ඉතින් හොඳට බලන්න මේකේ තියෙනවද මම මම කියන්න ගතියක් මේකේ තියෙනවද නිට්ටය ගතියක් මේකේ තියෙනවද සුභ ගතියක් මේකේ තියෙනවද සුඛ ගතියක් මේකේ තියෙනවද ආත්ම ගතියක් කියලා හොඳට තේරෙනවා ඉතින් අන්නේ ඒකේ තියෙන අනිත්‍ය ගතිය, දුක්ඛ ගතිය, අනාත්ම ගතිය, අසුභ ගතිය දැක්කම ඇයි කලබල වෙන්නේ? හොඳට හිතට වැද ගන්න අරින්න. හොඳට හිතට බී ගන්න අරින්න. හොඳට හිතට තේරුම් කරලා දෙන්න. දැන් මේ බුදුහාමරන් ක්‍රමේ නිසා මම මුණට මුණ දාලා තියෙනවා. හැබැයි දැකපු දේ මට නම්බුවක් නෑ. දැකලා තියෙන්නේ කෙලෙසයක්. ඔක කෙලෙස කොටු වෙලා දැන්. කොටු වුණාට පස්සේ තේනවා මේක බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. අනිත්‍යයි. මේක අනිවාර්යයෙන්ම බලා සිටීම දුකක්. කිසිම සුභයකුත් නෑ අසුභයි. ආත්මපත්තු ආණ්ඩුමට්ටු කරන්නත් බෑ මගෙත් නෙමෙයි පිටකෙනෙකුත් නෙවෙයි. මේක හොඳට බලාන සිටීමයි උත්තරේ කියලා බුදුහාමුදුරු කියන්නේ. කොච්චර වෙලා මේක බලාගෙන ඉන්න පුළුවන්ද උඹ නොදකි නොකිය. එහෙම නැත්නම් මේක කාලකන්නිකමක් නොකිය. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඇස්සත්තේ අන්ධෙක් වගේ ඉන්න වෙනවා. කන් ඇත්තේ බීරෙක් වශයෙන් ඉන්න වෙනවා. එතනින් ගියාම දැනුම තේරුම ඇත්තේ මූඩෙක් වගේ ඉන්න වෙනවා. මේ ගැන කල්පනා කරන්න ගියාට මෝඩෙක් වගේ ඉන්න වෙනවා. බලලා මේකත් එක වැඩි වෙලා ඇසුරුකරනද දැන් දැනගත්තට මේ මුළු සංසාරෙම ළඟ හිටපු කෙනෙක් මේ. කදාවත් දැකලා තියෙන්නේ. අපි හිතුවේ මේ මේවා මේ නව සංකල්පනා, කවි කල්පනා, සෙතුම්, පැතුම්, නව නිර්මාණ කියලා මේකට අපි පොහොර දැම්ම. දැන් පේනවා මෙයා මේ ක්‍රමයට කියලා බලනකොට වෙන කිසිම හරයක් නැහැ. තුච්චයි අනිත්‍ය මේ තුච්චයි රිත්යි ශූන්‍යයි. පරතු අනුන්ගේ අනාත්මයි. මේක කලබල කරන්න එපා. මේක හොඳට මේ ඇති වෙන්න කණ්ඩාරින්න. ඇති වෙන්න ඇසුරු කරන්න. ඒකට භාවිත බහුලීගත කියනවා. ආශීවිත භාවිත බහුලීගත කියලා කියන්නේ ඉස්ලාම ඇසුරු කරාට පස්සේ කලබල වෙන්න බා. ඒක භාවිත කරන්න භාවිත කරනවා කියන්නේ ඒක නැවත නැවත මේ විදිහටම ඇවිල්ලා මට නුසුස්නා ගතිය ඇති කරන්න දෙන්න. ඒක වැඩි කිරීම සඳහා ජීවන රටාවක් හොයාගන්න. ඒකට කියනවා අපි සම්මා ආජීවය කියලා. අන්නේ සම්මා ආජීවයට දාලා නිතර මේක බලන්නේ. එතකොට තේරෙනවා මේක දිහා යෝනිසෝමනස්කාරයෙන් බැලුවොත් මේක වර්ධනය කරන්නේ මෙතෙක් කල මේක දිහා ආයුර්සමනස්කාරයෙන් වඩපු නිසා මේක මගේ සංකල්පනා මේක මගේ චේතනා මේක මගේ අදිෂ්ඨාන මේක මගේ විමසුන්න ඕනේ කියලා මේකට පොහොර දැම්ම මෙතෙක් ඒ ඒ වෙනස යෝනිසෝ ආයුර්සමනස්කාරයෙන් යෝනිසෝමනස්කාරට යන්නේ කොහොමද නැවතිල්ල හිමීට යන දෙන්නේ ඉක්මන් වෙන්න හදන්නේ තව සංස්කාරයක් කියලා හිතයි. ඉක්මන් වෙන්න හදන්නේ තව සංස්කාරයක් කියලා හිතයි. ඒක කරන්න එපා. ඔය යන තාලෙට යන්න දෙන්න ඒකට අනුග්‍රහ කරන එක තමයි මේ වෙලාවේ කරන්න අවසරයි ගරු ස්වාමින් වහන්සේ අපගේ භාවනා වැඩසටහන අවසන් කාලයේ පැමිණෙති බැවින් මගේ කමඨාන් සුද්ධ කර ගැනීමට අදහස් කෙලිමි. පෙර දිනවල කමඨහන් මා විසින්ම සුද්ධ කරගත්තේ ඔබ වහන්සේ විසින් අනිත් යෝගින්ගේ කමඨාන් සුද්ධ කරන අවස්ථාවලය. ගරු ස්වාමින්වහන්සේ මා පර්යංකට වාඩි වී දකුණු අතින් අල්ල ප්‍රදේශයේ උඩ වම් මතයේ ඇඟිලි තුඩ තබාගෙන සිට ආනාපානසති භාවනාවට සිත යොමු කර හුස්ම ගැනීම පිටකිරීම නිසියාකාරයෙන් බලා සිටියේය. ටික වේලාවකින් මගේ අත් දෙක අතර ඉඩසක් ඇති බව දැනිනි. එක අතක් පහතට හෝ උඩට ගිහින් ඇති බව අත් දෙක එකින් එකක් ඉස්පර්ශ නොවීමෙන් දැනිනි. මේ දින කීපයක් සිට පරියංකේ සෑම අවස්ථාවකම සිදුවේ. ඒත් මා එය ගැන තරම් තැකීමක් නොමැතිව දිගටම ආනාපානයේ සිටියේය. මා අත් දෙක නැවතවරක් පෙර තිබූ විදියට තැබුවත් ටික වේලාවකින් ඒ වෙනස් වී ඉඩසක් ඇති බව දැනේ. පාවෙන ස්වරූපයක් දැනේ. මා පරියංකේ විනාඩි 45ක් පැයක් පමණ සිටින අතර අත් දෙක එලෙසම පවතී. මේ මට ප්‍රශ්නයක් නොවේ. මට එන සියලුම බාධක මා ඉවත දමා ප්‍රධාන මාර්ගයට පාත බීමට උත්සාහ දරන අතර මාතින් යම්තා කඩපාඩුවක් සිදු වේද යන්න ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඒක කොච්චර අනෝ කියන දේ කමඨාන් සුද්ධ කරත් එක වාක්‍යයක්වත් ආනාපාන ගැන ලියලා නැහැ. මේක තියෙද්දි ආනපනේ බලනවයි කියලා ලියලා තියෙනවා. අස් දෙක ගණන් ගත්තේ නෑ කිව්වට ඒකේ දිග පළල ව්‍යංජන අනිව්‍යංජන ඔක්කොම ලියනවා. එක වාක්‍යයක්වත් වෙන් කළා නෑ. මට ආශ්වාසයේ වැටුනේ මෙහෙමයි. මට ප්‍රස්වාසයේ වැටුනේ මේමයි ආස්වාස ප්‍රස්වාස වැටීමට මේ අද්දිකේ දුරස් වීම හේතු වුණාද කරදර වුණාද කියලා කැමැතිද ඒ ඒ ඒ ලියපෙකනා සභාවට කියන්න ඔය අනම්මනම් වල්පල් 60 60 ගැටන්ටි පැත්තක තියලා මම මේම කියනකොට නම් මම හිතන්නේ නැගිටින්න හිතයක් නැගිටින්න හිතන එකක් නැහැ ඒක ඉතින් මගේ තියෙන දුර්ලභම කැමැතිද මොකක්ද ආනපනේ වශයෙන් අද්දකේ කියලා කියන්නේ අඩු ගන්න යන්න ඉස්සලවත් කමටහන සුද්ධ කරලා දෙන්නයි මට හිතෙන්නේ තාමත් අල්ලපු ගෙදර කතා කතා කරගෙන ඉන්න මිසක් මාත්‍රකාවට සම්බන්ධව කතා කරන්න දන්නේ නැහැ. ඒ නිසා අඩුපාඩු කියන දෙයක් නෑ මේක මොකුත් නෑ මේ ලිපියේ මොකක්වත් නෑ. ලිපිය තියෙන්නේ මේ යන්නේ කොයිද කියලා අහනවා මල්ලේ පොල් කියනවා. බොම්බේ බලාපන් කියපුවම කල්කටා ගැන විස්තරයක් ලියනවා. ඒ ඒ ටිකවත් තෝරගන්න තේරුම් ගත්තේ නැත්තම් කොච්චර ওই විස්තර කතාන්න ගියත් ඇත්තනම් භාවනා දියුණු වෙලා තිබුණත් තමන්ට මේ විශ්වාසයක් පළ වෙන්නේ කොහොමද මේ නැවිගේට් කරන්නේ කොහොමද මේක හරියට එල්ලට යොමු කරවන්නේ කියලා තේරුමක් නැහැ. හරියන්න පුළුවන් වර්ධින්න පුළුවන් ඒ නිසා මම කියනවා කැමති නම් දැන් කතා කරන්න. එතකොට අපිට පුළුවන් දෙකක් කන්න ගහලා කන විදලා නහය විදලා හදන්න. එහෙම නැත්නම් ඉතින් හෙටක් දවසක් තියෙනවනේ අපිට. ආ හෙට වෙනකොට අඩු ගානේ වාක්‍ය එකක් ලියන්නේ. මට ආස්වාසේ වැටුනේ මෙහෙමයි මෙතනයි මෙහෙමයි ප්‍රස්වාසය වැටුනේ කියලා එතකොට මම මෙච්චර බයින්නේ නැහැ. එහෙම නැත්නම් හදන්න දෙයක් මේකේ නැහැ කියලා හිතා ගන්න. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මූලික කමඨහන් කොට පැද්දෙන ස්වභාවයේ ඇතිවීම පැවතීම නැතිවීම නිරීක්ෂණය කෙරුණි. නෑ කියවෙන්නේ නැහැ වාක්‍යය. සක්මන් භාවනාවේදී මූලික කමඨහන් කොට පැද්දෙන ස්වභාවයේ ඇතිවීම පැවතීම නැතිවීම නිරීක්ෂණය කෙරුණි. පර්යංකයට වඩා ඇතිවීම නැතිවීම වෙන වෙනම පෙනුනි. භාගතුන් වහන්සේගේ දේශනාව හේතුවක් ඇතුව යමක් හටගනී හේතු නැතිවීමෙන් ඵලය නැතිවේ යන උත්තම ගැන්වීම සිතට නැගුණි. පර්යංක භාවනාවේදී ස්වභාවයන් වැඩි ගණනක් නිරීක්ෂණ කෙරෙන නිසා ඇතිවීම නැතිවීම තීව්‍රව නොදැනේ. ඒත් පවතින ආකාරය හොඳින්ම නිරීක්ෂණය වේ. පවතින ආකාරය සෑම වේලා වේලාවකම වෙනස් වේ. ස්වභාවයන්ගේ ගති ලක්ෂණ වරහන් ඇතුලේ උදා පැද්දෙන තෙරපෙන තීව්‍රතාව කාලය සමග අඩු වැඩි බව දිශා වෙනස් වේ. සුළඟ එහත් වාතය ඒවා දරාගෙන සිටින බවත් සුළඟට ඒවායේ පාලනය පවත්වා ගැනීමට ගැනීමටවත් නවත්වා ගැනීමටවත් නොහැකි බවත් නිරීක්ෂණය කෙලෙමි. සුළඟට ඇත්තේ ඒවායෙන් වන තාඩන පීඩන ලීල් ස්වභාව දරා ගැනීම පමණකී සිතුනි. මේ ස්වභාවයන් සුළඟෙහි ඇතිවන්නේ ඇයිදයි සිත යොමු කළ විට මුහුදේ රළහට ගන්නා ආකාරය සිත නැගුණි. නිශ්චල මුහුදේ තිබෙන ශක්තියෙන්ම රළ ඇති වෙන බව සිතුනි. විදුලි ශක්තිය කොපමණ තිබුණත් පරිපත්‍යක් සහ බල්බයක් නැතුව ආලෝකය ලබා ගත නොහැකේ සිටි සුළඟෙහි පිහිටි ස්වභාවයන් ඇතිවන්නට යම් හේතුකාරකමකින් සුළඟෙහිම ශක්තිය සොයාගැනීමේ සිතුනි. නිරන්තරයෙන් සුළඟේ ඇතිවන තෙරපීම ඇදෙන පිම්බෙන නැමෙන ඇඹරෙන ලිහිල් නොවන නිශ්චල ස්වභාවයන්ගෙන් සුළඟට මහත් දුකක් ඇතිවන බවත් එයට හේතුකාරක ඇති බව සිතුනි. ඒ හේතු නැති වුනොත් මේ ස්වභාවයන් ඇතිවන්නේ නැති බවත් විට සුළඟ හිස් බවක් හැඟුනි. ස්වභාවයන් පාලනය කිරීමට හැක්කේ ඒවා ඇතිවන හේතුන්ට බවත් හැඟුනි. ඔබ වහන්සේට নমස්කාර පූරක වන්දනා කරමි. අවවාදන් ශාසනා දේශනා කරනසේක්වා ඔබ වහන්සේට උතුම් පුරුණුවන්ගේම ආශිර්වාද ලැබේවා. මේක ඉතින් බාහිරයට දුවපු හිතක්. මේක තමයි විද්‍යාව කියලා කියන්නේ. නවීන විද්‍යාව කියලා කියන්නේ ඔය වගේ බාහිර වායෝ ධාතුව වෙන හැදෑරීම. නමුත් සරුවචන් වහන්සේ ඕක පස්සට දාලා තියෙන්නේ. අභ්‍යන්තර වායෝ ධාතුව වැඩ කරනකොට හැපෙන්නේ කොතනද කොහොමද දැනෙන්නේ කියනවා මිස මොහොතේ තියෙන රළපතරයි ඒවා ඉතින් බාහිර නිදර්ශන. විදුලිය බාහිර නිදර්ශන නිසා භාවනාවක නෙවෙයි ඉඳලා තියෙන්නේ චින්තාමය ඥානයක. භාවනා හිතපු ටිකක් තියෙන්නේ නැති ඒව ගැන කිසි විස්තරයක් මේකේ නැහැ. මේකේ තියෙන්නේ මේ කල්පනා. ඉතින් මේවා භාවනාවට භාවනාව වෙලත් ඒක ලියන්නේ නැතුව මේවා ගැන කතා කරනවා කියලා කියන්නේ අනිවාර්ය කාලේ නාස්ති වෙලා තියෙනවා. ඒ නිසා භාවනා කරනකොට මේ වායුව දාත තමන්ඩ වැටෙච්ච හැටියක් තියෙනවනේ. හුස්ම ගන්නකොට කොතනද වදින්නේ කොහොමද වදින්නේ ඒක ඉතින් වග වෙන දෙන්නේ අස්පනා අපිට මේක කරන්න සිල් ගන්න ඕනේ නැහැ මේක කරන්න ඔය භාවනා කොටයක් උඩ ඉඳ ගන්න ඕනෙත් නැහැ මේ කරන්නේ ඉසන් වට එන්න ඕනෙත් නැහැ. ඕන තැනක ඉඳලා කරත හැකියි. ඒ නිසා මේක ක්ෂණ සම්පත්‍ය පන්නා ගැනීමලක්. ඒ නිසා බාහිර කල්පනා කරන්න ඉදී අජත්තං මේ කායේ කායानुපස්සේ බහිද්ධාවා කායේ කායानुපස්සේ කියලා තියෙනවා. නමුත් ඒක ඒ දෙකේ ඉතලා අභ්‍යන්තර වශයෙන් මේ වායෝ ධාතුව වැඩ කරන හැටි වටහීම පිළිබඳ විස්තර කරා නම් මට මෙච්චර දොස් කියන්න වෙන්නේ නැහැ. මේක තියෙන්නේ ඒකෙන් පොඩ්ඩි කොනක් පටන් අරගෙන දිගට දිගට දිගට දිගට යාන් හැලි කතා කරන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා ඒක චින්තාමේ පැත්තට බරගතියක් තියෙන්නේ. කරුණා කරලා කොහොම යනකොට මම ඉඳගෙන ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න. මන්ට මේ හුස්ම ගන්න හැක වැටහිලාද මේ කතා කරන්නේ නැත්නම් මම සක්මන් කර කර ඉන්නකොටද කරන්න කියලා පොඩ්ඩක් ඉරියව්වට සහ හුස්මට තක්මන් කරනකොට ඉරියව්වට සහ වම දකුණට දාන්න ඒකට ට්‍රක් එක කැඩලා පාරට එයි. නැත්තම් ඕක කද්දිගේ ගියාට පස්සේ දිගින් දිගට දිගින් දිගට යනවා. කතන්දර ගොතනවා. මේ භාවනා කාලයකට විශේෂ රිට්‍රීට් එක නැත්නම් නේවාසික භාවනාවක් ඉදගන්න මේකට තියෙන කාලය නාස්ති කිරීමක් කියලා තමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටියේදී ආස්වාසය මෙසේ දැනුනි. සුලං රැල්ල ඇතුළට යන විටදී පපුව ප්‍රදේශයේදී සීතලව දැනුණු අතර පපුවේ ඉහළ කොටස් හොඳින් පිම්බෙනු දැනුනි. ප්‍රාශ්වාසයේ පපුවේ හැකිලිම පෙන්눔 කලේය. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස රැලි 6ක් 7ක් පමණ බලා සිටි පසු මාහට හුස්ම වඩා ප්‍රකට වුණේ කයේ සිදුවන චලන ස්වභාවයකි. එය මෙසේය. හරියට හුලම් පිරවූ බෝලයක් උඩ බෝලයක් උඩ ඉඳගත් විට හැම දිශාවටම වැටෙන්නට මෙන් ගොස් නැවත කෙලින්වන ස්වභාවයක් වෙන තත්ත්වයකි. නැතිනම් වතුර පෙරූ ලොකු බැලුමක් හි කට ගැට ගසා බංකුවක් උඩ තැබූ පසු එම බැලුම හැම දිශාවටම ලෙල දෙනවා වැනි ස්වභාවයකි. මෙම ස්වභාවය ආශ්වාසයේදී පිටුපසට වැටීමට යාම වැඩිපුරත් ප්‍රශ්වාසයේදී ඉදිරියට බර වී යාමත් ලෙස පෙනුනි. ස්වාමීන් වහන්ස මා පර්යංක භාවනාවේ යෙදුණු අවස්ථාවල බහුලම මෙම ස්වභාවය පවතී. මේ අවස්ථාවේදී මේ දෙසම බලා සිටිමි. එවිට මහා කම්මැලි බවක් හා ඈනුම් යාම වැඩිපුර සිදුවීමක් සිදුවේ. හිටිගමන් වේගෙන් ගැස්සී ඇහැරේ. නැවත ආනාපානයේ පෙනේ. මේ චලන දෙස විනාඩි 45ක් පමණ බලා සිටීමෙන් පසු නැවත පපුවේ පිම්බීම හා ඇකිලීම පෙන්වීමට පටන් ගනී. ගෞරවනීය ස්වාමීන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් ඊට ස්වභාවය පැහැදිලි කර දෙනසේක්වා ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. මේ කෙනාට මේ කෙනාගෙන් ප්‍රශ්නයක් අහන්න මම කැමතියි. මේකෙදි ආනාපානය වගේ රිද්මයානුකූලව සිටින වැඩ පිළිවෙලක්ද නැත්නම් වතුර පිරිච්ච බැල්මක බැලමක තියෙන කම්පන චංචල වගේ රිද්මයක් නැතුව කම්පන චංචල වෙන දෙකෙන් භාවනාව නැත්නම් සතිය හොඳට තියෙනනේ නැත්නම් වඩා හොඳයි කියලා කියන්න පුළුවන් ආනාපානේ බලන සතියේද නැත්නම් මේ කම්පන චංචල දඟලන ගති දකින්න සතියේද කියන එක වගේ ප්‍රශ්නයක් අහන්න කැමතියි මන්ද ප්‍රශ්න තේරෙනවද කියලා මේ දෙකෙන් කොයි එකේද හොඩා හොඳ සතියක් තියෙනවා කියලා තේරෙන්නේ තමයි කැමතිද ඒ ප්‍රශ්නේ ලියාපු එකන තමන්ගේ අදහස පළ කරන්න. මේ අදහස තියෙනවා නම් ඒ අනුව පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් බලන්න ආස්වාද ප්‍රසවාස වගේ රිද්මානුකූල පරිවෘත්ති ක්‍රියාවලිය දකින්නකොටද මට සතිය හොඳ. එහෙම නැත්නම් කිසියම් වග විභාගයක් නැතුව සිදුවෙන මේ කම්පන චංචල ඒව නැත්තම් නලියන ගති දකින්නකොටද කියලා එතකොට ඒ ඒ තමන්ගේ මතය සකස් කොයියට සකස් කරගන්න ඕන කියන හරහා උත්තරයක් දෙන්න පුළුවන්. ඒ නිසා ඒක පොඩ්ඩක් සභාව මේ ලිපියට ඇතුළු කරනවා නම් වඩා හොඳයි කියලා මං ඉල්ලා හිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙපා නමදිමි බැතියෙන් අවසරයි. ඊයේ රෑ පැය දෙකක පමණ කාලයක අත්දැකීම් මෙසේ දක්වමි. දැනෙන කම්පන චංචල උණුසුම් තදගති ආදිය ධාතු වශයෙන් විමසීමි. ආශ්වාස ප්‍රශ්වාසයේ හිස් මුදුනේ සිදුවන සයක් දුටුමි. කම්පන රැල්ලක් ශරීර පුරා විහිදුණා. ශරීරෙ නොදැනී ගියා. එම පය දෙක කාලය තුලම ශරීරෙ නොදැනුනි. ඉහළට ඇදියන්නාසේ වචනයෙන් කියාගත නොහැකිසේ තිදුණි. වේලාව 9:30ට බැවදෙන පර්යංකයෙන් නැගිට්ටෙමි. අද උදෑසන පර්යංකයේදී ශරීරයේ ඝනයක්සේ දුටු වෙමි. මුළු කයම එක පොදියක් විය. ඒද දෙවියන් සයක් අත්දැක්කෙමි. මේ අත්දැකීම් ඉදිරියේ පතා ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට උතුම් නිවන් සුව පතමි. ඔය වගේ වෙච්චාම ඒක පුළුවන් තරම් මේ ඒ ඇති කරගත්ත නිර්වෘල් භාවය බොහෝ වෙලා පැවැත්වීමෙන් ඒ ඒ රංගනීයට ඒ භූමිකාවට ඇති වෙනකන් රඟපාන්න දෙන්න ඕන. Taman ඒක නතර කරන්න යන්නත් එපා, ඉක්මන් කරන්න යන්නත් එපා. දෙනකොට තේරෙන්න පටන් ගන්නවා ඒ වැඩේට මම යවන්නේ නැහැ. ওই වැඩේට කිසිසේත්ම විනිශ්චයක්වත් අදිෂ්ඨානයක්වත් මමවත් මාන්නයක්වත් තෘෂ්ණාවක්වත් නැහැ. ඒක ඒක විසින්ම සිද්ධ වෙනවා. හරියට හොඳට කිරි බීලා සෙල්ලම් කරන බබෙක් එයා ඒ ඒ හම්බෙන හැමදේම අරනවා සෙල්ලම් කර කර ඉන්නවා. ඒට අම්මා ඕනෙත් නැහැලා තාත්තා ඕනෙත් නැහැ. ඇඳක් ඕනෙත් නැහැ. ඒ වගේ හිත සමහර වෙලාවල් වලට අර හරිම අහිංසකව කිසිම ප්‍රාර්ථනා ප්‍රණීති නැතුව මමයක් නැතුව යන්න හදනවා. ආන්නේ එතකොට අපි කියන එක નિરાයාසයෙන් සිද්ධ වෙන භාවනාවක් කියලා. බොහෝ වෙලා තිබ්බොත් හිත බොහෝ වෙලා සුවසේවාවකට වැඩෙනවා. බොහෝ වෙලා තිබ්බොත් බොහෝ වෙලා හිත කයයි හිතයි දෙකම සුවසේවාවකට වැටෙනවා. ඒ නිසා තමන්ට තමන් මෛත්‍රී නම් තමන්ට තමන්ගේ හිත සුව කැමති නම් අන්නේ විදියට බබාට සෙල්ලම් කරන්න ආරිනවා. භාවනා විසින් භාවනා 100%ක්ම සිද්ධ වෙනවා. තමන් නිකන් පැත්තකටලා දුරස්ත නිරීක්ෂණයක් විතරයි කරන්නේ. ඒතෙන්ට ගණ්ඩ යන්න ඔබවපත් කරන තියෙන අපහසුකම දන්නවනම් ගිය කෙනෙක් ඉක්මනට ආපහු එන්නේ නැහැ. ඒ යන පාර විශ්වාස නැත්තම් ඒක අගේ කරන්න බැරි නම් ඔය ගියාට පස්සේ කම්මැලි නීරස ගතියකට වෙලා අපි සලුවක සාදාලා නැගිටලා යනවා. ඒ නිසා උපදේශයකට කියන්න තියෙන්නේ මේක උපයන්න අමාරු දෙයක්. ඒ නිසා බොහෝ වෙලා ඉඳලා මේක සිද්ධි වෙන්න අරින්න, වශී වෙන්න අරින්න, භාවිත බහුලීගත වෙන්න අරින්න කියන එකයි කියන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ උදේ කාලයේ පරයන්කේ සිට ආනාපානෙට සිත යොමු කෙලිමි. උදරයේ පිම්බීම හැකිලීම දෙසා බලා සිටියේදී ආශ්වාස රැල්ල පිම්බීම ලෙසත් ප්‍රශ්වාස රැල්ල හැකිලීම ලෙසත් වටහා ගතිමි. ආශ්වාස රැල්ල නාසයේ මැද කුරේ තෙරපි උණුසුම් ආකාරයකින් පිටවන බවත් එය ප්‍රශ්වාසයේ බැලීමි. මේ සෑහෙන වේලාවක් කෙරුණු අතර මගේ හිස පහතට නැමෙන ආකාරය දැනුනි. ආශ්වාස ප්‍රශ්වාස රැල්ල ඉතා සියුම් විය. මෙසේ පැවතුන විට මගේ සිත වඩ වඩාත් කය තුලට වැදෙන ආකාරය තද නින්දේ පසුවන ආකාරයක් දැනුනි. එහෙත් මම මූල කර්මස්ථානයේ පසුවන බව වැටහුණෙමි. සිත නැති වාසේ දැනුණු දැනුණත් ආස්වාස ප්‍රස්වාස ඊතා සියුම්ම වැටෙන බව දැනේ. මගේ සිත ඊතා තැම්පත් වී ඇත. ගැඹුරු අවකාශයේ මේයයි සිතමි. ඒ දෙස බලා සිටිමි. ය ක්‍රමෙන් නැවත ආස්වාස ප්‍රස්වාසයට හැරෙමින් මා පියවි සිහියට එන බව හැඟුණු අතර මගේ සිත ගැස්සීම වලින් ඇස්සැරුණි. ගරු ස්වාමින් වහන්ස මේ භාවනා දියුණු අවස්ථාවක්ද එහෙනම් ඊතා කරුණාවෙන් ගෞරවයෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝාෂ පතමි. මේක මේ ඉස්සලා එකට ඉස්සලා ඉස්කේ දීපු එකමයි තියෙන්නේ. මේක නාගෙමත් මම දැනගන්න කැමතියි. එයාගේ ආස්වාද ප්‍රසආස වශයෙන් වෙනම පරිවෘත්ති ක්‍රියාවලිය දකින්න වෙලාවද Tamanට ගොඩාක් සංසිඳුණා කියලා හිතන්නේ නේ නැත්නම් මොනක්වත්ම නැතුව හොඳටම කම්පට චංචල විතරක් හිත පවතිනකොටද වඩා තැම්පත් වෙච්ච ගතියක් වඩා හොඳ සතියක් තියෙන්නේ කියලා මේ මතේ හෙලි කරන්න මේ කෙනා කැමති නම් මම එයාටත් ආර්දනා කරනවා ආනපනේ පේන වෙලාවේද හොඳ එමත් ඒකවත් පේන්නේ නැතුව හොඳට හිත සාමාන්‍ය කම්පන චංචල වල තියෙන අවස්ථාවද වඩා හොඳයි කියලා හිතෙන්නේ කියන එක මම කැමැතිද ඉදිරිපත් කරන්න. අවසරයි ගරු ස්වාමීන් වහන්ස මගේ සිත චංචල ස්වභාවයට නෙවෙයිපත් වෙන්නේ හොඳටම සිහිය පවත්වාගෙන යන විට තමයි ඒ தත්ත්වයටපත් වෙන්නේ. මොකද ඒ தත්ත්වය කියලා මොකද්ද කියන්නේ? ආනාපානේ පේන වෙලාවද නොපේන වෙලාවද? ආනාපානේ පේන වෙලාවට. ආනාපානේ පේනවල හුස්ම රැල්ල ඊටාම සියුම්ය ගෙවි යන ආකාරය මට පේනවා. ඔව් එතකොට ඒකෙදී ගුරුසුවට පේන වෙලාවද වඩා Taman හොඳයි කියලා හිතෙන්නේ දක්ෂයි කියලා හිතෙන්නේ නැත්නම් උඟාක් සියුම් වෙච්ච වෙලාවද දක්ෂයි හොඳයි කියලා හිතෙන්නේ. සියුම් වෙච්ච වෙලාව තමයි මට හිතෙන්නේ හොඟක් හොඳයි කියලා. ඔය එතකොට යම් කිසි විදියකට Taman දන්නවනම් සියුම් වෙච්ච තැන තමයි හොඳයි කියලා සියුම් වෙච්ච තැන වැඩි වෙලා ඉන්න සියුම් වෙච්ච තැනට ඉක්මනට යන්න මොන වගේ දෙයක් කෙරුවොත් හොඳයි කියලාද මොළියට කල්පනා වෙන්නේ. ඒ සියුම් වෙච්ච අවස්ථාවේ ඉඳලාම ඒ විදියටම යන්න කියලා තමයි හිත කියන්නේ. ඔව් ඒ සඳහා අපි කළ යුතු අනුග්‍රහය මොකද්ද? අපි ඒකට දෙන්න ඕනේ සපෝට් එක නැත්තම් සප්පාය කරනු සැලසීමකින් කෙරුවොත් මොකද්ද කරගුවොත් හොඳයි කියලා හිතෙනවා. නැවත නැවතත් ඒ ආනාපානයේම යෙදී සිටින්න තමයි හිත කියන්නේ. ඔව් ඒක නිසා ඒක තමයි මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. Taman දන්නවනම් ගොරෝසු ආනාපාන කියන්නේ ලොකු කෙලෙසයක්. සියුම් ආනාපානය කියලා කියන්නේ පුංචි කෙලෙසයක්. ඒ ගෙවිලම ගියා නම් කෙලස් ගෙවිලා. මෙන්න මේ මට්ටම් තුන දැනගෙන වඩාම කෙලස් ගෙවිච්ච தത്വයට අනුග්‍රහ කරලා ඒක වඩා ඇසුරු කරලා ඒක වඩා සමීපස්තව භාවනා කරන්න අපිට කරන්න තියෙන ඉඳගත්ත ගමන්ම ඒකට යා ගන්න පුළුවන් නම් ඒකට හොඳ හිතේ හයියක් ඇතුව නැවුම් භාවකින් යන්න පුළුවන්. ගියාට පස්සෙත් වරින් වර ආනපනේ පෙන්නනවා. ඒකට යා කියනවා මම මිනිස්සෙක් මැරිලා නැහැ, නිින්ද කියලා නෑ. නමුත් ආනපනේ ඉලවන්න යන්න එපා. ආයෙත් බලන්න ඒක සංසිඳ විච්ච නිවිච්ච අවස්ථාව. එන්සාන්ට බුද්ධි කරව බබෙක් හීනෙන් දඟලනවා වගේ. එයා එහෙම ආයෙත් නිදි කරවන්න ඕනේ. යන්න පොඩ්ඩක් නැගිට්ටත් ආයෙ සරයක් නිදි කරවන්න ඕනේ. මොකද නිින්දදී විතරයි බබා හැදෙන්නේ. ඒ වගේ භාවනාවේදී භාවනාව කියන එක වර්ධනයේ සිද්ධ වෙන්නේ ඒ හොඳටම සංසිඳිච්ච වෙලාව. නමුත් සමහරුන්ට ඒක බයක්. සමහරුන්ට ඒක ගිලිහියෑමක්, පාලනේ ගිලිහියෑමක්. ඒකට ඒගොල්ලෝ කලබල වෙනවා. ඉතින් ඒ කෙනාට මතක් කරලා දෙන්න ඕනේ ඔය කලබල වෙන්නේ නිවනටයි. ඔය කලබල වෙන්නේ කෙලෙස් නැති තත්වෙටයි. ඒ නිසා ඒකට කලබල වෙලා ඕක කරන්න බෑ. ඒකට අනුග්‍රහකරනද ඒක අගය කරන්න බණ අහන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන කරලා යන්න ඉස්සර දැනගන්න ඕන සියුම් වෙන්න වෙන්න කෙලෙස් සියුම් වෙනවා. අන්නේ සියුම් தත්ත්වයටයි මම අනුග්‍රහ කරනවා. එතෙන්ඩයි මම මේ හරක දක්වන්න ඕනේ. කියලා ඒ දැක්වීම දන්නවනම් ඒ කෙනාට දහසකුත් එකක් ක්‍රමසා විදි තේරෙන්න පටන් ගන්නවා. අපි ළඟ තියෙන ක්‍රමසා විදිය කවුරු කියලා දෙන්න ඕනේ නැහැ. මෙන්න මේ ආකල්පය හදලා දෙන්න ඕනේ. මේ සංකල්පේ හදලා දෙන්න ඕනේ. මේ සම්මා දිට්ඨිය හදලා දෙන්න ඕනේ. ඒක මේ මේ භාවනාවෙන් පෙර කිසිම තැනක කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. ඔක්කොමල බලන්නේ මේ සිද්ධි බහුල, කලබල බහුල, කැම්බැල්ලි බහුල තැන් වලට යන්න. ඒ නිසා මේ සංසිඳීම හොඳයි කියන මතේ මාත් බාර ගන්නවා. Taman ඊට පස්සේ හිතා ගන්න ඕනේ ඒකට ලෑස්තිලා යන්න. කවදා හරි තේරෙයි කැළඹිච්ච ගමත් හිතේ ඕන වෙලාවක තියෙනවා සංසුන්ගතියත් හිතේ ඕන වෙලාවක තියෙනවා කැළඹිච්ච ගතිය කැළඹිච්ච ගතිය අමතක කරලා සංසුන් ගතිය සමාදන් වෙන්න දන්න මනුස්සයාට ඕන කෙනෙක් කැළඹිච්චාවේ සංසිධීම සමාදන් වෙන්න පුළුවන්. ඒ කවුරුත් විශ්වාස කරන්නේ මේ කිව්වට බුදුරජාන් වහන්සේ මෙහෙමයි ඒකට උපමාවක් දෙන්නේ ගැඹුරු මුහුද මේ තුනී මුහුද නෙවෙයි ගැඹුරු මුහුදේ මතු පිට හුලඟට හෙල්ලෙනවා රැලිපත රළපතර වලින් අඩියම තිමිංගල පිංගල ආදී විශාල සත්තුන්ගෙන් කැළඹෙනවා. මැද මුහුද කද්දාකත් හෙල්ලෙන්නේවත් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ඒ නිසා මේ මතු පිට බල්ලා අනේ මුහුද කියන්නේ හෙල්ලෙන එකක්. අඩියම බල්ලා හෙල්ලෙනවා කියලා කිව්වට Tamanට සමාදම් වෙන්න ඕන නම් මැද මුහුද ඕන වෙලාවක නිසත් බව තියෙනවා. අපේ පුරුද්දම තියෙන්නේ අනුන්ගේ කුණ හොයන එකනේ. වෙරදිච්ච වැරදිච්චයි පෙරදිච්චයි ගැන කල්පනා කරන නිසා අපිට අර නිස්සද්දතාවයේ සමාදන් වීම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි නිතරම කියනවා මේක කැළඹ. ඇත්ත. මතු පිට මොහොතයි යට මොහොතයි කැළඹිලා තියෙන්නේ. නමුත් කවදාද දැනගත්තොත් මේ මදේ මැද කැළඹෙන්නේ නැහැ කියලා අම්මා මලත්, ගෙට ගිනි ගත්තත්, දරුවා මරුණත්, ඉස ගිනි ගත්තත් ඔය නිශ්චල මනස තියෙනවා. අපි හිතන නැනේ කොහොමද අම්මා මැරලා දීදී හිත නිශ්චල වෙන්නේ? කොහොමද බබා මැරිච්චාම හිත නිශ්චල වෙන්නේ කියලා ඉතින් එහෙමනම් පටාචාරා මේ වගේ තැනකට එළුවෙන් ආපිලා බුදුහන්සේ සතිය පිටවන්න කියලා බීටෙව්වේ. ආශ්චර්යයක් තිබුණේ නැහැ. මොකද ඒ කලබල වෙච්ච හිතෙත් ඒ පිස්සිටත් හෙළුවෙන් එන පිස්සිටත් දරුවෝ දෙන්නම මැරලා මිනිහත් මැරලා අම්මා තාත්තත් මැරලා එයාටත් හිතේ සමාධිය තියෙනවා. ඒක දන්නේ බුදුහාමුදුරුවෝ අපි කද්දාකත් අපි ගැන විශ්වාස කරන්නේ. අපි හිතන්නේ ඒකට නිස්සන්න වණේට යන්න ඕන දවස් 10 භාවනාවක 8 වෙනි දවසේ තමයි ඒක එන්නේ කියලා අපි හිතාගෙන ඉන්නවා. පිස්සු. එනකොටත් ඕකමයි ගෙනාවේ. යනකොටත් ඕකමයි ගෙනියන්නේ. මෙහෙදි කරන්නේ ඒක පොඩ්ඩක් වෙන් කරලා පෙන්න මෙන්න මේකයි පුතේ ඔන්න මදේ කියන්නේ. ඔය මදේ හැම වෙලාවෙම තියෙනවා. එහෙම කිව්වොත් මොකද කියන්නේ? පිළිගන්නවද? ඔය නිසද්ද භාවයේ හැම වෙලාවෙම තියෙනවා කියලා කිව්වොත් පිළිගන්නවද නැත්නම් මට විරුද්ධව නඩුවක් දානවා ගෞරවනීය ස්වාමින්වහන්ස අවසරයි මම දැන් මෙතන සිත පිහිටුවාගෙන සිටින විට ආස්වාසය හෝ ප්‍රස්වාසය ප්‍රකටව නොදැනේ පිම්බීම හා හැකිලීමද ප්‍රකට නොවේ. කිසිදු නිමිත්තක් පහළ නොවේ. මෙය අනිමිත්තද කියා මම නොදනිමි. මා කල යුත්තේ කෙසේ හෝ ආස්වාස ප්‍රස්වාසය ප්‍රකට කර ගැනීමද නැතහොත් පිම්බීම හැකිලීම ප්‍රකට කර ගැනීමද අනිමිත තත්ත්වයේ සිටීමදයි කියා දෙනෙමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තුනුරන් සරණින් ඔබ වහන්සේට ඊතා ඉක්මනින්ම මාර්ගඵල අවබෝධ වේවා. මේ දැන් අපි මේ සාකච්ඡා කරපු ටිකට අනුරූපව මේ ප්‍රශ්න ලියපෙන්නට වැටෙන්නේ මොකද්ද කියලා මම දැනගන්න කැමතියි. නැවත ආනාපානට අනේකද දක්ෂකම නැත්නම් මොනවාක්වත් නැතුව ඉන්න එකද දක්ෂකම කියලා මේ කරපු සාකච්ඡාවේ මොකක්ද දුක අහගත්තේ කියලා මම කැමතියි දැනගන්න. ඒ ප්‍රශ්න අපේ එක්කන කැමති නැද්ද ඉදිරිපත් වෙන්න? ඒක නම් මම කියනවා රෙකෝඩ් කරපු එක අහන්න. මේක දවසකට මම 15 සැරයක්වත් කියනවා. අද එක්කෙනෙකුටත් ඇහෙන්නෙත් නැහැ තේරෙන්නෙත්. ඒ යාට කිව්වට මට හරියන්නේ නැහැ. ඉතින් වෙනාට කතා කරන්න. ඉතින් එතකොට මට සිද්ධ වෙනවා අරයා උසලා මූට ගහලා. එනදු කොහොම කරන්නද? තනියම කමටහන් සුද්ධ කරන්න ගියාම ඕකමයි සිද්ධ වෙන්නේ. මේ පොදුවේ කියද්දිත් ඒකේ කියනකොට ඒක වැටහෙන්නේ නැහැ. මම හිතන්නේ ලියනගේ මහතරත් එපා වෙනවා මේ කියවලා. මොනව කරන්නද? එනිසා මම අහනවා ඒ මේ ওই ප්‍රශ්නේ මේ ලියුපෙක්කනාට මේ අම්මත් එක්ක මේ කරපු සාකච්ඡාවෙන් තමන්ගේ ප්‍රශ්න විසඳුණාද තේරෙනවද? ඒ නැත්නම් මේ ආතම ආයෙසරයක් මේ අනුව උත්තර දෙන්න ඕනද කියලා මම දැනගන්න කැමතියි. මේ කැමති ඉදිරිපත් වෙන කැමති නැත්නම් මම කියන ප්‍රශ්න ඉච්චර වැදගත් නැතිකම මට පේන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් මම මෙතන යනුවෙන් පරියංක භාවනාව ආරම්භ කර ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාස කිරීම wen wen වශයෙන් හඳුනා ගැනීමට හැකි වේ. එම හුස්ම නාස්පුඩු කෙළවරේ වැඩි ඇතුළු වීමත් පිටවීමත් බොහෝ වේලා බලා සිටිදී එකවරම තිගැස්සී ඉදිරියට විසිවි දෙනෙත් ඇරෙයි. ඇස්වල නිදිබර ගතියක් පවතින නිසා නිින්ද ගොස් ඇතැයි සිතේ. එහෙත් නැවත ඉක්මනින් ඇස පියා දැස පියාගෙන හුස්ම රැල්ල නිරීක්ෂණය කිරීමට හැකි වේ. මේ සුළු මොහොතට සතිය නැති වී යාමක්ද එසේනම් එය මගහරවා ගන්නෙක් කෙසේද ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔයාලට මම කලින් කියපු විදිහට මේ සිද්ධි මේ අබැග්ගේ කරදර වෙන්නේ ඉස්සල්ලත් සතියේ නම් පස්සෙත් සතියේ නම් මේක සතිය කැඩීමක් කියලා බාර ගන්න එපා. ඒ නිසා මේක වෙන්නේ ඉස්සල්ලා මම සතිය හරහාද මේකට ගියේ. මේකෙන් ගැසිලා අවදිච්ච ගමන් සතියට දාවි කියන කාරණා දෙක ලිපියේ තියෙනවනම් මට උත්තර දෙන්න පුළුවන්. නැත්තම් මම කැමතියි ඒ මං කියන විදිහට ඒක බාර ගන්නවද ඒක සිද්ධ වෙනවද නැත්නම් එහෙම නෙවෙයිද කියලා එතකොට නම් විග්‍රහ කරන්න පුළුවන්. මේ වෙන ගැසිල්ල මේ අමලිය අකර දැබ්බෙට ඉස්සල්ලත් සතියේ තියෙනවා පස්සේ සතියේ තියෙනවා කියන විශ්වාසය තියෙනවද අත්දකලා තියෙනවද නැද්ද කියලා මං කැමතියි දැනගන්න. කලිනුත් පසුවත් සතිය තියෙන බව දැනුණා. ඒක තමයි අපිට තියෙන විශ්වාසය. එහෙමනම් මැද කිසිම කෙලෙසයක් නැහැ. මේකට ඕන තරමක් වෙන්න දෙන්න වෙන වෙන වෙලාවෙ බලන්න මම මෙතෙන් යන්නේ සතියේ ගැසිලා වැටෙන්නේ සතියේ නම් අතරමැද කෙලස් නැහැ කියන එක නැත්නම් අතරමැද තියෙන සියලුම කෙලස් අහෝසි වෙනවා කියන වාසිය තමන්න තියාගන්න. ඒකට ඕන තරමක් ඕක වෙන්න දෙන්න. වෙන්න වෙන්න වෙන්න වෙන්න තමන්ට ඒක පිළිබඳ විශ්වාසය පහළ වෙනවා. සැකේ තිබුණොත් තමයි බියමුසෝගියොත් තමයි අනිශ්චිතතාව මුසෝ ගියොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ කෙලෙසක් වෙන්නේ විශ්වාසය මුසුන තැන ගියොත් මේ දේ වෙන්නේ නැතුව කවදාකවත් විශ්වාසය පහළ වෙන්නේ නැහැ කියන හැකි සංඥාව පහළ වෙනවා නිසා පුළුවන් තරම් මේකට මුණ දෙන්න යනකොට සතිය තියෙනවා එනකොට සතිය තියෙනවා කියන එක සාතික කරගන්න ආසලුව ඉදිරියට යන්න පුළුවන් ගෞරවනීය ස්වාමින්වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිට හුස්ම ඇතුළු වීම හා පිටවීම පැහැදිලිව නිරීක්ෂණය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය ආශ්වාස රැල්ලේ මුල සහ මැද සමහර විට හඳුනා ගැනීමට හැකි වේ. නමුත් අග හඳුනා ගැනීම ඉතාමත් අපහසුයි. ප්‍රශ්වාස හුස්ම රැල්ලේ මුල හා මැද හඳුනා ගැනීම ඉතා පහසුයි. මුල මැද අග තුනම හඳුනා ගැනීමට යාමේදී ආශ්වාස ප්‍රශ්වාසයට බාධාවක්සේ දැනේ. මුල මැද අග හුස්ම රැල්ලේ හඳුනා ගැනීම වැදගත්ද? එසේ නැතුව සාමාන්‍ය හුස්ම රැල්ල දෙස බලා සිටීමෙන් දිග කැටි ස්වභාවයේ සංසිඳියන ආකාරය සංසිඳී පැවතීම සාර්ථකව බොහෝ වේලාවක් සතිය පවත්වා ගනිමින් සිදු කළ හැකිය. මීට උපදෙසක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ මොකක්වත් බලන සුළුව නෙවෙයි. නෑ අඹාගෙන යන සුළුව නෙවෙයි. භවනා තැම්පත් වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒක එක අර්ථ ඡායාවල් එක එක හරස්කඩවල් එක එක පැතිකඩවල් පේනවා. පේනකන් ඒක මතුවෙනකන් මෝරණකන් ඉන්න ඕනේ. එහෙම නැතුව මේ මුලැමැදාක බලන සුළුව ආරම්භයේම පටන් අරගත්තොත් ඉපදිච්ච ගමන් ළමයි දරුවෙකුට හයි ප්‍රෝටීන් දුන්නා වගේ. ඉපදිච්ච ගමන් ළමයි දරුවෙකුට දෙන්න ඕනේ බාගට දිරෝගු ආහාර. දිරවල දීලා හපන්න පුළුවන් වෙනකොට ලොකු වෙනකොට තමයි ඒ අධික ප්‍රෝටීන් ආහාර දෙන්නේ. ඒ නිසා මේ භාවනාවෙන් තමයි ලැබෙන අනුග්‍රහය නැත්නම් භාවනාවේ මේරිච්ච මට්ටම දන්නේ නැතුව මේ මට ඕන දේවල් හාරලා බලන්න කිය ගම සම්පූර්ණ මේ අවුලකටපත් වෙනවා. ඒක ලියලා තිනවා ඒක ඇත්තමයි. ඕන නැත්නම් දින මුලමෙදාක බලන්න කිව්වොත් එimhe භාවනා මට්ටමට එන්නේ ඉස්සෙල්ලා ඒක තනිකර බාධා. ඉතින් කොච්චර කල් යනවද පදම අල්ලගන්න අපි අල තැම්බෙනකොට ඒක කූරක් කරලා බලනවනේ තැම්බිලාද කියලා. ඉතින් පටන් ගන්නකොටම තැම්බ ඇනලා බැලුවට ඇනෙන්නේ නැහැ. හොඳට තැම්බුණාට පස්සේ ආනන්දිකුත් නැහැ කැඳ වෙලා තියෙන්නේ. හරියට ගානට තැඹුණාට පස්සේ කුරන්න බැලුවොත් එනවා දැන් නම් බත් අල තැඹිලයි කියලා. ඉතින් ඒ වගේ කූරෙන් යනට අල තැඹෙන්නේ නැහැ. කූරෙන් අනින්නේ නැතුව හිටියයි කියලා අල නොතැඹී තියෙන්නේත් නැහැ. කූරෙන් අනින්න ඕනේ වෙලාව බලාගෙන ආ දැන් නම් මේක හරි කියලා. එහෙම නැතුව බිම තියෙන මුට්ටියක ලිප උඩ තියන්න නැතුව කූරෙන් යන හිටියට හරියන්නේත් නැහැ. ඉතින් ඒවා සාමාන්‍ය දිනදා සිද්ධිය නිසා භවනා මෝරන් අරින්න බෝනකොට යාම පෙන්නයි යග. එතෙන් එනකන් ඒක ඇඬුවට හරියන්නේ ඒක ඒක අඹා ගියාට හරියන්නේ ඒකට එන්න කිට්ටු බව නම් මේ පිටරේ පේන්න තියෙනවා. නමුත් අඹ ඉදෙන්න ඉස්සලා අමුයෙන් කාලා දත් හිරි වැටිච්ච ගතිකුත් පේනවා. ගෞරවනීය ස්වාමින්වහන්ස ආනාපානසති භාවනාවේ යෙදී සිටියේදී ආස්වාසය මෙසේ දැනුනි. සුලන් රැල්ල ඇතුළට යන විටදී පපුව ප්‍රදේශයේදී සීතලව දැනුණු අතර පපුවේ ඉහළ කොටස හොඳින් පිම්බෙනු දැනුනි. ආශ්වාසයේ පපුවේ ඇකිලීම වෙන්නුම් කළේය. ආශ්වාසයට වඩා උණුසුම්ය. මෙසේ සිටියේදී පපුවේ පිම්බීම හා ඇකිලීම අඩුවන බවක් දැනුනි. පෙරදී ආශ්වාසයේදී වැඩිපුර පිම්බුණු පපුවේ පිම්බෙන ස්වභාවය ක්‍රමයෙන් අඩුවේ ගියේය. හැකිලෙන ස්වභාවයද අඩුවන බව පෙනිනි. ආශ්වාසයේ අගයයි මට සිතෙන මේ පපුවේ සිදුවන පිම්බීමේ අවසන් මොහොත බොහෝ අපහසුකාරී වේදනාවක් පෙන්වම් කළාය. බොහෝ සියුම්ම පපුවේ පිම්බීම හැකිලිම සිදුවිය. මට ආස්වාසය හා ප්‍රස්වාසය එකිනෙක වෙන්කර බේරා ගැනීමට නොහැකිව ගියේය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මීට පෙර දිනකදී මෙසේම ආස්වාස ප්‍රස්වාස සියුම් වී ගී පසු පපුවේ හැකිලිමේ අවසන් මොහොත පපුවේ දෙපැත්තෙන් හා ඉස්සරහින් පපුව ඇතුළට තද කරනවා ලෙස දැනුණු අතර මෙයද අපහසුකාරී වේදනාවල දැනුනි. ස්වාමීන් වහන්සේ මේ පහදා දෙනසේක්වා ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. වෙන්දට වැඩි ආනාපානයත් එක්ක ඉන්න පුළුවන්කම වැඩි වෙලා තියෙනවා නම් දැනට ඒක ප්‍රමාණවත්. ওই විදිහට කරගෙන කරගෙන යනකොට මේ බලන් බලන්ට තටමනව වැඩිකම නිසා අඹා යන වැඩිකම නිසා වේදනාවක් තියෙනවා. නැත්තම් සාමාන්‍ය හුස්ම ගන්නකොටත් වේදනාවක් තියෙන්න බෑ. දැන් මේ බලනකොට වේදනාවක් ඇතිවලා තියෙන කේ අනායාසයෙන් නෑ අමෝරාවෙන් බලන්න කිව්ල. ඒ නිසා ඒක ඔහොම බලන්න තමන්ට වැටහෙනවා නම් වෙනසට වැඩිය වෙලාවක් ආනපනතෙක් ඉන්න පුළුවන්. වෙනසට වැඩිය වෙලාවක් මූල මේ පිම්බීම හැකිරීම ගත්තා නම් ඉන්න පුළුවන් බව මේක කරගෙන යන්නේ යනකොට ඔය ඉල්ලන දේවල් ඔය බලාපොරොත්තු වෙන දේවල් ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න ලබා ගන්න පුළුවන් වෙනවා අවසරයි ස්වාමින් වහන්සේ පරයන්කේ වාඩි වී ආනාපානෙත සිත යොදා ආනාපානයේ සංසිඳී විනාඩි 40කට පමණ පසුව කකුලේ වේදනාවක් දැනි නැවතත් ආනාපානයට සිත යොමු කළෙමි. ඉන්පසු වේදනාවට හිත යොමු කර එය වේදනාවක් විදියට මෙනෙහි කළෙමි. එලෙස ටික වේලාවක් ඒ දෙස බලා සිටින විට වේදනාව ක්‍රමයෙන් වැඩි වී මුළු ශරීරයටම නොදැනී ගියේය. එවිටම ෂණික සුදු ආලෝකයක් දිස්වී නැති වී ගියේය. ඉන්පසු පූර්ණ අඳුරක් දැනුණු අතර ශරීරය අවට පරිසරයක් පරිසරයේ කුඩා අංශ සමූහයක් ලෙස දැනුනි. ইহත සිද්ධිය පුරාවට අනිත්‍ය සංඥා සිතෙහි තිබුණි. ටික වේලාවකින් මෙම தത്വයේද අනිත්‍ය බව දැනී භාවනාව අවසන් විය. ආනාපානය අවසානයේ බැලිය හැකිව මට දැනුනි. උපදේශ පතමි. තෙරුවන් සරණයි. ඉදිරිපත් කරලා තියෙන ස්වරූපෙ ඉච්චර මේ ගැල්ම නැහැ. තොරතුරු නම් තියෙනවා. ඒක නිසා මේ විදිහට ආනාපාන ගැන කතා කරනවා, වේදනා ගැන කතා කරනවා, ඔක්කොම විසිරලා ගිය ගැන කතා කරනවා, අනිත්‍ය භාවයක් කතා කරනවා. ඊට පස්සේ අන්තිමට ආනාපානේ කෙලවරක් ගැන කතා කරනවා. නිසා මේකේ තව පිරිසුදු නැහැ චිත්‍රේ. නිසා මේක තව හොඳට භාවනා කරලා භාවනා කරනකොට පිරිසුදු වෙනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මේ අහගෙන ඉන්න එක්කනාට තේරෙන විදිහට ලියන්න. වෙච්ච දේ මේකයි කියලා නැත්තම් මේ සිද්ධි වැටක් මිසක් ආ මේක තුල තේමාව නැහැ. ඒ නිසා භාවනා වැරද්දක් මට පේන්නේ ඉදිරිපත් කිරීමේ පොඩි වැරද්දක් අඩුපාඩුවක් තමයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මා පර්යංකයේදී අනිමිත්ත සතියට සමාන අත්දැකීම් කීප විටක් ලබා ඇති බැවින් පසුගිය දිනවල ඒ පිළිබඳ ඔබ වහන්සේ ප්‍රදේශනා මට වැටුණු ආකාරය ගැන මට වේ මට ඇති වී ඇති පහත ගැටළු වලට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මුල් දිනයක ඔබ වහන්සේ කළ දේශනා මට වැටුණේ අනිමිත්ත සතිය නිමාව පසු ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛයයි මෙනෙහි කොට නැවතත් අනිමිත්ත සතිය වෙත යාමට උත්සාහ කරන ලෙසයි. අනිමිත සතියේ කෙලෙස් නැතිකම නිසා එසේ සිටීම හොඳ බව ඔබ වහන්සේ වදාළ බව මට සුනි. ඒත් ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ කළ දේශනාව මට ඇසුනේ භාවනාවේදී ලැබෙන මෙවන් අත්දැකීම් වලට කැමති වී නැවත එයම පැතීම හරියටම කැහි ගෑන්දි හොටු ගෑනි ගත්තා වගේ කියයි. ඒ මෙවැනි දේ භව ඕගවලට අයිති නිසා නිසා යයිද දේශනා කරනවා ඇසුනේමි. ගරු ස්වාමීන් වහන්සේ ඉහත කාරණා දෙකේ යම් පරස්පර විරෝධී භාවයක් ඇති බව මට පෙනේ. මේ පහදා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ වාගේම භාවනාව කරගෙන යන විට ලැබෙන අතුරු ප්‍රතිඵල වරහන් ඇතුලේ ආලෝක සංඥා විවිධ ඥාන අනිමිත්ත සතිය වැනි වලට ගිජු නොවි මූල කර්මස්ථානයේ උරගලක්ෂ භාවිතා කරන ලෙස බෝවහන්සේ දේශනා කළ බව මට ඇසුනි. මේ අනිමිත සතිය අධ්‍යයන කෙනෙක් කෙසේ කළ යුතුදයි ගෞරවයෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෝ ඒකේ ඒක ආකර්ෂණය වෙලා ඇබ්බැහියකට වෙලා රුචි කරලා නොලැබුණොත් පශ්චාත්තාප වෙන්න බව දැනගෙන ගියොත් පශ්චාත්තාප වෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ඒකාන්තයෙන් මේක ලැබිය යුතුයි නොලැබුණොත් පශ්චාත්තාප වෙනවනම් කෙලස් වෙනවා. නමුත් මෙවැනි කෙලෙසයක් වුණත් මේකෙන් එන්න පුළුවන්. මේක හොඳ දෙයක් තමයි. එහෙම කෙලෙසයක් වුණත් එන්න පුළුවන් කියලා දැනගෙන කියන කෙනාට පිපිඤ්ඤ ගෙඩිය කපලා තිත්ත ඇරලා ඉව්වා වගේ නැත්තම් ඉවුවොත් තිත්ත. ඒ නිසා තිත්ත අරින්න ඕනේ. තිත්ත අරින්නේ මොකද්ද? මේ අනිමිත්ත தත්ත්වේ වුණත් උතුම් දෙයක් වුණත් මේකටත් ආකර්ෂණයක් ඇති වුණොත් ආශාවක් ඇති වුණොත් මේකත් දුකට හේතු වෙනවා කියන දැනුම නිතරම ඉදිරියෙන් තියාගන්න ඕනේ නැත්තම් ඒ ආශාව නිසාම අපි ඒක නොලැබීම නිසා පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඒ නිසා ඉස්සරහට කරගෙන යනකොට Tamante එහෙම පශ්චාත්තාප එනවනම් අනේ මට මේ කියන විදිහේ හුස්ම නැතිව නොදැනී යන වෙලාවේදී පවතින සතිය නෑ කියලා එහෙනම් හිතාගන්න මේකේ කෙලෙසයක් ඇතිපහුව වෙලා තියෙනවා. නෑ එහෙම නාවයි කියලා ප්‍රශ්නයක් නැතුව නිතිපතා එකට භාවනා කරගෙන යන්න පුළුවන් නම් ධෛර්යය Tamante දෝෂේ සිද්ධ වෙන්නේ නෑ. තෙරුවන් සරණයි අතිගෞරවනීය ස්වාමින්වහන්සේ මා දින කීපයක සිට භාවනාවේදී අලුත්ම අත්දැකීම් ලැබෙමින් සිටිනවා. මීට පෙරද කොඳු වැට පෙළ දුන්නක්සේ ක්‍රියා කරමින් ඉස පහළට ගමන් කරමින් අවස්ථා කීපයක්ම ඉස්සෙමින් පහත් වෙමින් ක්‍රියා කළ අත්දැකීමත් හුස්ම ගැනීමට නොහැකිව ඇති වූ මරණීය වේදනාව පිළිබඳව මා වාර්තා කළා. දින කිහිපයක සිට මීට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීම් මා ලැබෙමින් සිටිනවා. මා දැන් ආශ්වාස ප්‍රශ්වාසකය නිරීක්ෂණයට අදිෂ්ඨාන කරගෙන පරයන්කේ ඉඳගත්ත් මට කිසිම ආයුරකින් ආශ්වාස ප්‍රශ්වාසකය නොපෙනේ. පැයක පමණ සාර්ථක පරයන්කයකින් පසුවයි මා පැයක පමණ සාර්ථක සක්මනකින් පසුවයි මා පරයන්කට යන්නේ. විනාඩි 40ක් පමණ සක්මනේ සතිය පිහිටුවා දෙපා තබමින් ඇතිවීම පැවතීම නැතිවීම මෙනෙහි කරමින් පංචස්කන්ධයේද ඇතිවීම පැවතීම නැතිවීම මෙනෙහි කරන විට මට තද නිදිමතක් ඇතිවේ. නමුත් කෙසේ හෝ පැයකට ආසන්න කාලයක් හෝ සක්මන් කරමි. සක්මයින් පසු මම දැන් මෙතන යයි අදිෂ්ඨාන කොට ඉඳගතිමි. පර්යංකේ පට්ටල් වූ වහාම දෙයස් පියාගන්නවා සමගම මම සමාධියට පත්වන බව දැනේ. නමුත් කෙසේ වෙතත් කෙසේ හෝ පූර්ව කෘත්‍ය කරගෙන යමි. සමහර විට බුදුගුණ සීකරත්ම මට ඉන්පසු කිසිම දෙයක් මතකයට නොවේ. මට පසුව සිහිවන්නේ අනේ මම නිදිමතේ සක්මනේ ඉඳ ඇවිත් මට නිින්ද ගියා වෙන්න ඇති කියා. එනිසා දින කීපයක් මම වාර්තා ඉදිරිපත් කළේද නැත. නමුත් මේ අත්දැකීම් පිළිබඳ මනා අධීක්ෂණයක යෙදුණෙමි. සාමාන්‍ය වෙලාවට මම නිදා ගන්නා විට මගේ අතපය ක්‍රියාකාරීත්වයේ අමුත්තක් නැත. නමුත් පර්යංකේදී මට නිින්ද ගියා කියා සිතුණත් ඇස් දෙක පිවෙන විට මගේ අත් දෙකද ක්‍රමයෙන් එකට තදවන බව දැනේ. නිසා මට නිින්ද නොගිය බවත්, හීන නොපෙනුන බවත්, ඒ භාවනාවේ අවස්ථාවක් බවත් සක්සුදක්ෂයේ පැහැදිලිය. ඊයේ සවස මීට වඩා ඉඳුරාම වෙනස් අත්දැකීමක් ලැබුවෙමි. පර්යංකේ වාඩි වී මම දැන් මෙතන අදිෂ්ඨාන කොට ආනාපානය මෙනෙහි කරන්න අදහස් කළෙමි. නමුත් කිසිම ආස්වාසයක් හෝ ප්‍රස්වාසයක් හමු වූයේ නැත. නාස්කුහරේ වැසී ඇති වාසයේය. මම වාර කීපයක්ම මේ පිළිබඳ නිරීක්ෂණය යෙදුණෙමි. නමුත් මට බියක් හෝ යහ සැකයක් ඇති නොවිනි. විඥානයේ සටකපට බවද මායාකාරී බවද මම දැන් හොඳින් හඳුනන බවද මාව රාට්ටන ඉදිරිපත් නොවන ලෙසද මෙනෙහි කළෙමි. කිසිම ආනාපානයක් නොදැනුණත් කොඳු වැට පෙළ මුල සිට සුසුම්නාවේ ක්‍රියාකාරීත්වය ඇතිවෙන අයුරු මම නිරීක්ෂණය කළෙමි. කොඳුවැට පෙළ මූල සුසුම්නාව ප්‍රාණවත් වී ක්‍රමයෙන් ඉහළට ප්‍රාණවත්ව උඩුකය ඔසවමින් කුඩා මොළයේ සිට හිස් කබල දක්වාම ශරීරයේ සියලු කොටස් ඉහළට එසෙවිනි. මෙයට සංවේදීව මොළයේ ක්‍රියාකාරීත්වයද පටන් ගැනුනි. කුඩා මොළයේ සිට දෙපසට විහිදී කම්පන චංචල විද්‍යුත් ධාරා නිකුත් වී හිස් කබල දක්වා ගමන් කරන ආකාරයක් වරින් වර සුසුම්නාව දුන්නක්සේ කයට නව ජීවයක් ඇති කරමින් ඉහළට පහළට එවිසෙනවා පහත් වෙන ආකාරයත් මම බලා සිටියෙමි. මෙම සියලු ක්‍රියාකාරීත්වයන් සිදුවේ උඩුකයේ පමණි. දෑත් ශක්තිමත්සේ එකට වෙලී තිබුණි. පෙනදා බිම ඉඳගෙන සිටිනා විට දෙපා වල අපහසුකම් මතුවන නමුත් දෙපා ඊතා සුවසේ නවාගෙන උඩුකය ඉහළට ඇදී වාඩි වී සිටින ආකාරයෙන් මම උපේක්ෂාවෙන් බලා සිටියෙමි. අද විඥානයේ නිසල්මණියයි මට සිතුනි. මේ අතර වරින් වර අවස්ථා කිහිපයකදීම එකවරටම ලොකු හුස්මක් ඇතුළන ආකාරයත් ඒ සමගම ලොකු හුස්මක් පිටවන ආකාරයත් මම දුටු වෙමි. දැන් ආස්වාසේ ප්‍රස්වාසයේ බලන්න හොඳ වෙලාවයි සිතා ආස්වාසය හා ප්‍රස්වාසයේ නිරීක්ෂණයක යෙදුණෙමි. නමුත් එකද ආස්වාසයක් හෝ ප්‍රස්වාසයක් මට හමු නොවිය. මේ ආකාරයට පැයකමාරක භාවනාවක සතුට මතකයේ ඇත. ගෞරවනීය ස්වාමින්වහන්සේ වරක කිසිම වෙනසක් නොවේ හිස්ව ගත කරන භාවනා කාලයත් වෙනස්කම් මා මතකයෙන් නැති කරන භාවනා අධ්‍යක්ීම් තොරතුරුත් පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේගේ දෙපා නමදමින් ඔබ වහන්සේට නිරෝගීමත්ව දීර්ඝාස ලැබී සසුන් මෙහෙවර වඩාත් කාර්යක්ෂම කිරීමට හැකි වේ යයි පතමි. මුලින් සඳහන් කරපේකේ සක්මණේ ඉන්නකොට මේ ඇතිවීම නැතිවීම පංචස්කන්ධය ඇතිවීම නැතිවීම මෙනෙහි කරයි කියලා තියෙනවා. එහෙම එකක් කිසිම දායක උපදේශ පන්තියේ නැහැ. උපදේශ වල තියෙන්නේ මෙනෙහි කරනවා මෙනෙහි කරන සම්මුති ඔය ඇතිවීම නැතිවීම හෝ පංචස්කන්ධ කියන පරමාර්ථ වල මෙනෙහි කරන දෙයක් නෑ. නිසා ඒක ඒ සක්ම නීති කලියුත්තක් නෑ. ඊට පස්සේ ඇවිල්ලා පූර්ව කෘත්‍යයක් අතන එකක් මේ භාවනාවේදී උගන්වන්නේ නෑ. ඉතින් මේ වගේ දේවල් මේවට දාගත්තට පස්සේ ඒ ඉතින් සමහර විටක පිටපොට යනවා වෙන්න පුළුවන්. දෙවෙනියට කියලා තියෙන එකේ පූර්වකෘති මොනවත් නැහැ. තමන්ට තේරෙන පටන් ගන්න තියෙනවා කියලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා ඒ වගේ මේ අමෝරාවෙන් හිතට වැටෙන දේවල් සේරම විඥානයේ මායාව බව නැත්තම් සටකපට කම්බව තේරුම් අරගෙන පුළුවන් තරම් සරලව පුළුවන් තරම් ඍජුව කරන්න තියෙන දේ කරන්න නොමග අරින්න එපා. ඔය මෙනේ කිරීම හරහා නොමග අරින්න එපා. බාහනට යන්න දෙන්න. එතකොට Tamanට මම මෙතෙක් මේ සභාවේ අහපු ප්‍රශ්නේ අහන්න පුළුවන්. අරමුණු ගොඩක් ගොරෝසුව ප්‍රකටව තියෙනකොටද භාවනාව හොඳ? එතන මොනවාක්වත් තේරෙන්නේ නැති වුණාට ඒ බව දැනගෙන ඉන්න භාවනාවද හොඳ කියන ප්‍රශ්න තමයි මට දෙවෙනි පරියන්ක ගැන දින තියෙන විස්තර අහනකොට දැනගන්න අවශ්‍ය වෙන්නේ මේ යෝගාවචරයගේ. ඒ නිසා ලියපෙකන කැමැතිද කියන්නේ ඒ වගේ නම් කරන්න පුළුවන් මතක තියෙන අරමුණු තියෙන වෙලාවෙද භාවනාව හොඳයි කියලා හිතෙන්නේ. එහෙම නැත්නම් එහෙම නැති වුණත් අරමුණු නැති බව දැනගන්න භාවනාවද හොඳද කියලා දැනගන්න මම කැමතියි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අරමුණු තියෙන වෙලාවේ භාවනාව හොඳින්ම මට ගලාගෙන යන බව තේරෙනවා. අරමුණු නැති වෙලාවේදී කම්මැලි ගමක් දැනෙනවා. භාවනාව මම භාවනා කරන්නේ නැහැ කියලා හැඟීමක් තියෙනවා මම මේ අවදියෙන් ඉන්නවද භාවනා කරනවද කියලා. ඔය ඒ කියන්නේ ගලාගෙන යන එක තමයි බුදුරජාණන්සේ භවය කියන්නේ. භවය කඩනවා කියලා කියන්නේ දන්නේ නැහැ. පැවැත්ම තියෙනවා ඒ තකල් සංසාරේ. ඒකට අපිට මුල ගිය, අල ගිය නම ගම ඔක්කොම කියදනෝ නිදපු ගාම මේ භාවනාවේදී පෙන්නනවා හිස්තම ගැප් පෙන්නනවා. ඒක මොනවද කියන දන්නේ නැහැ. හැබැයි මැරිලා නැහැ. නිින්ද ගිහිලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. හැබැයි ඔය පංචස්කන්ධේ මොකක්වත් ශේෂ නැතු ඉතුරුලා තියෙනවා. ඉතින් ඒක තියෙන ශේෂ තියෙන එකත් එක්ක ශේෂ නැති එක වරින් වර වරින් වර අතරමැද තියෙන කඩයින් වගේ පේනවා. කවදා හරි යෝගාවචරයා මේ නොතේරෙන තැනට හිත හුරු කරගෙන, ශක්තිමත් කරගෙන, පෞරුෂත්වය ඇති කරගෙන තියෙන එකට සාපේක්ෂව නැති එකට අවදි වෙච්ච දවසක් හිතනොත් කොහොම හිටියේද? දැන් තියෙන කෙනම් ගැල්ම තියෙනවා. නම කීයදාගේ, වෙලාව කීයදාගේ, තැන කීයදාගේ. නැති එකේ මොකුත් කියන්න බෑ. එතන තමයි නිවන තියෙන්නේ. මේකට හුරු කරගන්නේ කොහොමද? අපි අහන මේකට අවදි වෙන්නේ කොහොමද? එතනම් මේක වර්ධනය කරන්නේ කොහොමද? මේකට පෞරුෂත්වයේ වඩන්නේ කොහොමද කියලා ඒකන ඒ දෘෂ්ටි කෝණයෙන් බලන කෙනාට ක්‍රමසාවිදි හොයන්න පුළුවන්. එතකොට මම අහුවොත් ප්‍රශ්නයක් අරමුණු තියෙනකොට මට ගල්ම තියෙනවා. ඉතිහාසෙ තියෙනවා. මතකෙ තියෙනවා. නැති තැන නැහැ. ඉතින් යම් විදියකට තේරුම් ගත්තොත් මේ නැත්තනට පුරුදු කරන තමයි මේ ගෙවල් දොර අතහැරලා ඇවිල්ලා භාවනා කරලා ඔක්කොම කරන්න කියලා. ඒක වැඩි කරගන්න හෝ ඒක සමීප කරගන්න හෝ ආද කරගන්න හෝ යාලු කරගන්න මොන වගේ දොත් හොඳයි කියලාද හිතෙන්නේ. ඒකට ක්‍රමයක් තේරෙන්නේ නැහැ ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඒක නිතනින්ම සිදු වෙනවා. එතකොට මට මට ඇති වෙන දේ මම මම කල්පනා කරනවා මේ අනිමිති අනිමිත්ත සමාධියද කියලා. මේ ඒකට සාදර වීම සඳහා ඒකට ලෑස්ති වෙලා යෑම සඳහායි දැන් අපි ආරාඳින්න ඕනේ. ඒක ආරාඳිනවා කියන වචනේත් වැරදි. භාවනා කරන්න ඕනේ. ඒකට ලෑස්ති වෙලා යන්නේකයි තියෙන්නේ. ඉතින් ඒකට සැදී පැහැදීගෙන එනකොට Taman තමයි තේරෙන්නේ. කාටවත් ඉස්සෙල්ලා දැනගන්න දැන් මෙන්න භාවනාවේ මට යන්න ඕන දැන්ට ආවා. ගියාට පස්සේ ඒකට අකුල් හෙලන්න එපා. වැඩි වේලාවක් ඒක පවතින්න. එහෙම නැත්නම් අතුරු ආන්තරාවකින් තොර එකට ඉක්මනට යන්න කුමක් කළ යුතුද? ඒ දෙක කරන එකයි කරන්න ඕන. ඒක කොහොමද මම තේරුම් ගන්නේ? තියෙන දේ දැනගන්නකොට තියෙන දේ සියුම් වේගන යනකොට දැනගන්න ඕනේ නැත්තන්ට යන්න හදාන්න. බයක් හෝ චකිතයක් හෝ අකරතැබ්බයක් වශයෙන් සලකන්නේ නැතුව ඒ වෙලාවේ කෙලස් එනවා හැබැයි. දැන් කම්මැලි, නීරසයි, අනිස්තිරයි, සකමුසුයි ඒක ඇත්තටම භාවනාවට පෙරමග ලකුණක්. සුබ නිමිත්තක්. ඒ කම්මැලි ක්‍රම, ඒ සැකමසු ගතිය එනකොට දැනගන්න දැන් හරි. මේක සාමාන්‍යයෙන් එන්නේ මේ නපුරු දිනක ආ තුබදතුණක්සේ. අකලට වටමා වරුසාවක්සේ. ඇයි දෝ යලි ආවේ ඇයි දෝ යලි ආවේ කියලා රජකෙට හිමිමා රජිනකී අද මම සතුටයි කිරුල අපේ ඔය කොච්චර නිදිමත આવත් මන් දිනලා ඔය කොච්චර කම්මැලිකම ආවත් මම මේකට ලෑස්තියි කියලා ඒ කාටද කවිපන්ති වන්ද සින්දු වන්දකද? අසුබ දිනක ආසුබ දසුණක්සේ අකලට වටමහා වරුසාවක්සේ ඇයි දෝ යලි ආවේ කම්මැලිකම එනකොට ওই සින්දුව කියන්නේ ඒකල කියන්නේ රජෙකුට හිමිමා රජිනකී අද මම සතුටයි කිරුලාපේ කම්මැලිකමට කියන්නේ මේක තමයි සතුට මේකට තමයි මම භාවනා කරේ වරින් පුළුවන් නම් මාව කම්මැලි කරපන් පුළුවන් නම් ආනිදි වටපා. පුළුවන් නම් ආව ඒකාකාරී කරපා. කියලා මේකත් එක්ක hina වෙච්චාව යන්නේ හිස් තැන තමයි. කම්මැලිකමට වැටුනොත් ඉතින් කරන්න දෙයක් නැහැ. එතකොට මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආස්වාසේ පහස්වාසේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ නේද? තේරෙන්නව නම් භවය කියලා හිතා ගන්න. ඒ කියන්නේ වාඩි වුණ වෙලේ ඉඳලම පරියන්කේට වාඩි වුණ වෙලේම වෙලේ ඉඳලම මට දැනෙන හිස් බව. ඒක තමයි ඒකට මූණට කියලා ගහන්න එපා. ඒකට උණු වතුරක් කරන්න එපා. නොදකින් කියන්න එපා. ඔය කතා කරන්නේ කියලා ගහමින් මට පේනවා. ඔය කතා කරන ටෝන් එකේ තියෙන්නේ නෙද්දකින් කියාගෙන. නෙද්දෝමකින් කියාගෙන ඒ ඒ ටෝන් එක නැති කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. ඕක ගැන සතුටින් කියන්න බලන ඉඳගත් වෙලාව කෙලස් නැහැ මට. මම දන්නවා ඒක. මට පුළුවන් නම් මගේ දරුවන්ටත් ඒක දෙන්න ඕනේ. මට පුළුවන් නම් මගේ ඔක්කොටම මේක දෙන්න ඕනේ කියන කතාව නෙවෙයි බලන්නකෝ ඉඳගත්තු අනේ බන්නේ නැහැ. අනේ අම්මේ. අනේ අම්මේ. කොච්චර කාලයක් මේක පුරුදු කරන්න වෙයිද භාවනාව හරියනකොට මේ භාවනාව කියලා දැනගන්න. අපි කොච්චර කල් මේකට අකුල් හෙළුවද? ඒත් හරියටම ක්‍රමේ ඉඳද්දි හරියටම ප්‍රතිපදාවෙන් ඉඳද්දි හරියටම කෙලස් කැපෙනකොට ඒක අපි අකුල් හෙලනවා. ඒක පුස්කතියක් අපිට දැනෙනවා. කණවැන්දුම් ගතියක් දැනෙනවා. ඉතින් අපි ඒක අලුත් දෙයක් කරන්න හදනකොට ආයෙක ලේසියක් එනවා. ඒක නිසා බැලයන් හැටියට මැස්ස ගහගෙන ගියා නම් නැති බවට කරන්නේ නැති බව දැනගන්න. ඒක බින්දපු නැති එකක්. ඒකට තමයි අපිට පෞරුෂත්වය ඕනේ කරන්නේ. එතෙන් තමයි සද්ධාව ඕනේ කරන්නේ. එතෙන් තමයි අපිට සීලය ඕනේ කරන්නේ. එතෙන් තමයි සතිය ඕනේ කරන්නේ. ඒන්නේ මේ දෘෂ්ටි කෝණයෙන් ගියොත් මේ කම්මැලිකම, නීරසකම, බය එනකොටම දන්නවා මේක පාර හරි. මේක මුස්පේන්තුවක් නෙවෙයි. සංසාරේට මුස්පීන්ටක් වුණාට නිවන පැත්තට හරි එකක් කියලා අන්න ඒකට අනුග්‍රහ කරන කෙනා වහාම සමාජයෙන් අයින් කරනවා. සමාජය කැමැතිම නැහැ වැඩියට. සමාජයට ඕන කරලා තියෙන එහෙම වෙනකොට අඬහව ගන්නයි, චෝදනා කරන්නයි යෝජනා කරන්න. මෙයා ඒ විනෝඩ සතුට වෙනවා. මේ කම්මැලිකම, නීරස ගතිය, මේ ඒකාකාරී ගතිය විරාගයේ ලකුණු. ශ්‍රේෂ්ඨම ධර්මයේ ලකුණු වරේ අසුබ දිනකා සුබ දසුණක්සේ. අකලට වටමහා වරුසාවක්සේ. ඇයිදෝ යලි ආවේ කිව්වත් එකයි ඇයිදෝ යලි නාවේ කිව්වත් එකයි ඇතින්ද. මට ඉස්සෙල්ලා ওই සින්දු ඇහුනේ ඇයිදෝ යලි නාවේ කියනවා. ඒ බලනකොට ඒ අම්මන්ට කියන්නේ ඇයිදෝ යලි ආවේ කියලා. දෙකම එකයි. අසුබ දිනේට එන සුබ දසුණත් අකලට වට මරුසාවත් ආවේ කිව්වත් නාවේ කිව්වත් එකයි. ඉතින් ඒ නිසා මම කැමති මෙයාට මේ අපි මුණට මුණ දාලා සාකච්ඡා කරනවා නම් අපිට යම් වෙලාවකට කඩාගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් මෙතෙන්ට ලැජ්ජ වෙනවා නම් මෙතෙන්දි බය වෙනවා නම් මට තේරෙන්නේ නැහැ මේ මොකටද මේ එන්නේ කියලා. මේක සුද්ධ කරගන්න නැතුව ගෙදර ගිහලා මොනව කරන්නේ? ලැජ්ජ වෙලා හරි ගුටි කාලා හරි අපි මේක තේරුම් ගත්තොත් එහෙනම් ඉතින් අපි කමඨාන් සුද්ධ කෙනෙක් ප්‍රතිඵල තියෙනවා. ඉතින් මේ ලියන එක හොඳයි. ලිවට මට සමහර වෙලාවට අවශ්‍ය වෙනවා කට උත්තර අරස් ප්‍රශ්න අහන්න. ඇහුවට පස්සේ තමයි ඒක හොඳට කාවැදීමක් සිදු වෙන්නේ කාවදිනවනම් ඒතර තේරුණයි කියලා හිතනවා දැන්. එහෙමයි සර්. ආ කියුම් බෑන තේරිච්ච වචන කියුම් බෑන දැන් ඔක්කොටම තේරෙන විදියට මොකද්ද තේරුම් ගත්තේ කියලා ඒතර මට ආයෙත් බැන්නේ. ඒ කියන්නේ මේ දැන් භාවනාවේ නීරස බවක් එනවනම් කම්මැලි ගමක් එනවනම් ඒක තමයි කෙලෙස් නැති බව. එතකොට ඒක ගෞරවයෙන් වාර ගන්න ඕනේ කියන එක. මේ ප්‍රතිපදාවේ ඉස්සරහක් කියලා කෙලෙස් නැති ගතියක් කියලා ඒ නීරසකම රසයක් කරගන්න. පැමිණි දුක් පෙන්දසයි කියලා. ඒ වගේම මේ කම්මැලිකම තියන තියෙන්නේ මේ සංසාරයට එපා වුණාට දැන් බුද්ධ ආදී උත්තරමෙන් අසල hina වෙනවා. මා තුන්වංශලා ගොඩට යනවා. ওই පුරුදු තාලට අපේ හිත කියන මනාපමනාප නෙවෙයි මෙතන තියෙන්නේ. එහෙම සතුටු වෙන්න බැලුවට පස්සේ කවුරුත් විරුද්ධ වෙන්න කෙනෙක් නැහැ. ඒ ඒ නීරසකම එනකොට සතුටු වෙන්න පුරුද්දක් ඇති කරගත්තොත් අපිට විරුද්ධ වෙන්න කවුරක්වත් නැහැ. අපේම තකතිරුකම තමයි ඒකට විරුද්ධ වෙන්නේ. අපේම තෘෂ්ණාව විතරයි. මේ දෘෂ්ටි කෝණය වෙනස් කරාට පස්සේ ඒ මනසට තේනවා කුයි වෙලාවක හරි මේ නීරසකම කම්මැලිකම කියන්නේ පෙරහැරක් එන්නේ ඉස්සලා ඉන කසකාරයෝ වගේ. එයා පාර සුද්ධ කරගෙන යනවා කසේ ගහගෙන. ඒක තමයි නීරසකම. ඒක තමයි විරාගය කියන්නේ. ඉතින් අපි මේ විරාගය එනකොට මේ රේඩියෝ එක දා ගන්නවා. වීඩියෝ පත්තු කර ගන්නවා. නව කතාවක් ගන්නවා. කතා කර කර ඉන්නවා, ටෙලිෆෝන් කරනවා. නැත්නම් ට්‍රිප් එකක් ඕගනයිස් කරනවා. ජීවිතේ මල් එහෙම් පාල්. ඉතින් બોලේ මම මොකද කරන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ මම මේ විදිහ ප්‍රශ්නයක් ඉදිරිපත් කරා මම දැන්නේ අද දවසෙත් මට දැනගන්න ඕනේ ඔබ වහන්සේට කිව්වනේ මේ අනිමිත්ත සතියත් භාවනාවේදී යන මගසලකුණක් මගදී හම්බෙන දෙයක් ඒකට කිචු වෙන්නේ නැතුව ආයිපාරක් මූල කර්මස්ථානීය උරගරක් කරගෙන කරන්න කියලා ඒක කොහොමද අනිමිත්ත සමාධියදම කරන්න ඕනේ කියලා දැනගන්න මේක දෙකටම එන්න අරින්න සමානව. නිමිත් ආවට කලබල වෙන්නත් එපා. නිමිත්ත නැහැ කියලා චෝදනා කරන්නත් එපා. එතකොට ඒකට කියන්න තියෙන්නේ තෙරෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා, තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බල කොබෙයියා. ගන්න පරම්පරේ දිගට ගහගෙන ගහගෙන යන්න. අරමුණ තියෙනවනම් කලබල වෙන්න බෑ. නරකයි කියලා ගණන් ගන්නත් බෑ. නැති වුණාට හොඳයි කියලා ගණන් ගන්නත් බෑ. මේ දෙක දෙන්නට දෙන්න තඩමාරු කරන දෙයක්. ඔබට ඕනේ නටම නටා ගන්න. විවේකනේ විවේක විචාරය. කරදර තියෙන කරදර දෙන්නම එකයි. මේකට ගෙනියන්නේ ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ කොයි එක ආවත් මේ නීරසයි රසයි අනම්මනම් කියලා පංගුපේතු වේදනස උට එන විදිහට එන්න දෙන්න කියලා. ඒකෙදී බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති. උබයේ නේවසෝතාදී උබ්බීනේසෝ තාදී රුක්ඛංව පතිවත්තති. මිනිසෙක් පළතුරු තියෙන ගහක් කාලයක ගහක් ළඟට යනවා මේකේ පළතුරු තිබුණොත් හොඳයි කියලා බඩගින්නේ. පළතුරු තිබුණොත් හොඳයි. ඉතින් නැත්තම් මොනව කරන්නද? ගහත් එක්ක නඩු දන්නේ. ඒත් සාදු. තිබුණත් නැතත් සාදු. ගිය ගහ ළඟට ගිය මිනිහා අපව වෙන්නසෙ උඹ වරේ. එතකොට අනිමිත් සමාධිය හම්බෙන්න හොඳයි. නිමිත්ත තමයි තියෙන හොඳයි. දෙකම එකයි. එතකොට මේ මනස වැටෙන්නේ. ඒ මනසට ආයේ මේ කවුරුත් මන්දෝත්සාහය කරවන්න වට්ටන්න එකක් නෑ. මොකද නීරසකමම සතුට වෙනවා. අරමුණක් දැකලා ගල්මක් ඉතිහාසයක් තොරතුරු තිබුණා සතුට වෙනවා. ඒකට කියනවා මේ මෙහෙම කතාවක්. එතන අහලා ඇති මට ඔවා කියනකොට ඒ කතාවල් මතුවෙලා එනවා. වෙලා නම් ගිහිල්ලා තියෙන්නේ. මහ උපාසක මහත්තයා කියලා පන්සලට හාමුදුරන්ට බණට ආරාධනා මේ දාණයට ආරාධනා කරන්නේ. ඒකල කිව්වලු ස්වාමීන් වහන්සේ අපේ ගෑණි මැරලා තුන් මාසේ දාන කියමුකෝ. මේ 19කට දාන දෙන්න මගේ හිත තියෙනවා 19ක් නම් ඉන්නවා. ඔබ වහන්සේත් වැඩියත් හොඳයි. නොවැඩියත් හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වා. වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි වැඩියත් නොවැඩියත් හොඳයි කියනකොට තේරෙන්නේ නිකන්. නමුත් නොවැඩියොත් වැඩියෙත් හොඳයි. ඔබ වහන්සේ නොවැඩියොත් වැඩිය හොඳයි. හාමුදුරන්ට බෙදන්නේ ඇන්දෙන්ද හැදිමිටෙන්ද කියලා හාමුදුරන්ට මොලේ තිබුණ නැත්නම් හාමුදුරුවෝ ඉතින් බොහොම උපේක්ෂාසහගත උපසකමත් එක්ක කතා කරන්න කියලා. ඔබ හාමුදුරුවෝ හාමුදුරන්ට බෙදන්නේ හැදිමිටෙන්. එනිසා සතියට කියන්නේ ඔබට ඉන්න පුළුවන් නම් හිටපන් හොඳයි. අරමුණක් ඇතුව නැහනුව ඉන්නවනේ ඒත් හොඳයි. ඔබ ඒ හිටියත් එකයි මේ හිටියත් එකයි. ඔබෙන් කරන්න තියෙන වැඩේ දැන් ඉවරයි. දෙකටම සමසිත. අමාරුයි. ඒක අමාරුයි. ඒක විස්තර කරන්න හරි අමාරුයි. ඒ නමුත් මීට වැඩි වෙන ක්‍රමයක් නෑ. මේ ට්‍රයල් ඇන්ඩ් එරර් සිස්ටම් එක විතරයි බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ. ඒ නිසා සමහරෙකුට මේක තේරෙනවා. තේරෙන කාට තේරෙනවා. අනිතිකට තේරෙන්නේ නෑ. කරන්න දෙයක් නෑ. එයාට දෝෂයක් නෑ. එයාට තේරෙන මේ ග්‍රීක භාෂාවක් වගේ එකක් කතා වෙනවා. අපබ්‍රන්ථයක් කතා වෙනවා. මට නම් මේ කියන මෙන්න දෙමලයක්වත් තේරෙන්නේ නෑ කියලා. එයත් ඉන්න ඕන සභාවේ. එයාටත් තැන තියෙන්න ඕනේ. ඒක තේරෙන මනසට තියෙනවා බුදුහාමුදුර අපිට මොකද්ද මේ ගෙනියලා ගෙනියලා පෙන්වන්න හදන්නේ කියන එක කවුද කියලා තේරෙන්නේ ධර්මයේ දකපු දවස් තමයි කවුද බුදුන් කියන්නේ කියලා. එතකන් අපි ඉතින් 18ට යම් බුදුහාමුදුරයි දන්ත ධාතුන් වහන්සේටයි අර ධාතුරයි මේ ධාතුරේ වැඳ වැඳ හිටියට ධර්ම ධාතුව දකින්නකන් ඔය ධාතු චේති දැක්කට හරියන්නේ නැහැ ධර්ම චේතිය දකින්න ඕන. කොහෙද මේ නොසලින තැනට අපි ගෙනියන හැටි දකින්නකොට දැන් බවස් තුනක් ওই ප්‍රශ්නේ තරම් දෙනවා මේ සභාවේ. නැතිකම අගේ කරන්නද නැතිකම අගේ නොකර ඉන්නද? ඇතිකම අගේ කරන්නද ඇතිකම අගේ නොකර ඉන්නද? දෙකටම සමහිත පවත්පන් කිව්වොත් අම්මා හොඳයි කිව්වත් වැඩි ඊ තාත්තා හොඳයි කිව්වත් වැඩි ඌ අම්මා හොඳයි දෙන්නම හොඳයි කිය මොකද්ද අම්මා හොඳයි කිව්වත් වැඩි තාත්තා හොඳයි කිව්වත් වැඩි ඒ නිසා නංගියේ මල්ලියේ පාසමේ දෙන්නම හොඳේ කියා එදිට නිමිත්ත සමාධිය තිබුණත් එකයි අනිමිත්ත සමාධිය තිබුණත් එකයි දෙකටම එතකොට අපි ඔව් අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා මෙයාගේ ප්‍රශ්න විසඳද්දී අර නිමිත්ත තියෙන කොටයි නිමිත්ත නැති වෙලාවයි ගැන කියනකොට සාමිනාසිගේ කියන විදිහට මට ඇහුණා මේ නිමිති තියෙනවා කියන්නේ බවය නිමිති නෑ කියන්නේ ඔය අපි දැන් නිවනට කිට්ටු වෙනවා මොකද්ද වැඩියෙන් කැමැති බාර ගන්න කියලා. ආයි දැන් ඊගව සාකච්ඡාවේදී කිව්වා අරකත් එකයි මේකත් එකයි දෙකමටම සමසිත පවත්වන්න කියලා. එතකොට එතන මඩේ පටලවිල පැටලෙන තාක් වාසි මන් දිනනවා තියෙනවා. භවේ නැතුව නිවනක් නැහැ. නිවන නැතුව භවයක් නැහැ. දෙකට සමසිත ආවට පස්සේ වැටෙන්නේ නැහැ. භවය ගෙවිල මේ නිවන පැත්තට යන්නේක වැඩිය හොඳයි හැබැයිනේ. නෑ. එතකොට ඒක නැතුනොත් අඬනවා. කවුද? ඒ මනුස්සයා. අපි. ඒක නිසා භවයට සාපේක්ෂව නිවන තියෙන. නිවන සාපේක්ෂව භවයේ තියෙන. භවයක් නැතුව නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ. නිර්වචනය වෙන්නේ නැහැ. නිවන නැතුව භවයේ සාක්ෂාත් වෙන්නේ නැහැ. නිර්වචනය වෙන්නේ නැහැ. අපිට දැකලා නැත්තේ නැති එක නිමිත එක දැකන එක තියලා තියෙන ඉතින් බුදුරජාණන්සේ කොටු කොල කොටු කොල කොටු කරලා නැතිකට ගෙනියලා කියලා කියන ඕක ඕකම වඩලා ආසන කර හිටපන්. දිනු රට හැරපියා යන රජ කුසේ රාජාව රට්ටම් විජිතම් පහය රණ්ඩු කරලා රට දිනනවා දිනලා තැලදා යනවා දැන් ඔය නැති අවස්ථාව ගොඩාක් කල් යනවාද අපි වගේ අයට තව තේරෙන්නේ <laughs> දැන් අනිමිත්තට ඇවිල්ලා ඒ අවස්ථාවේම තව හුඟක් කල් යනවාද අපිට ඊට වඩා මොනවා හරි වෙනස් නෑ ඒකයි අනිත් එකයි දෙක සම කරලා බලන්න. එයා දන්නවා. දැන් මොකද මේක කොටු කරලා අයිසොලේට් කරලා තියෙනවනේ දැන් නැති එක. ඔව්. ඇති එක අපි තන්තරේ පුරාට ගෙනාවේගෙන ඒකට විකල්පයක් නැතුව හිටියේ. දැන් දෙකම පෙන්වුවට පස්සේ ඕන කෙනෙක් හිටන මේ මෙතෙක් කල උපයාගත්ත එක උතුම් කියලා. ඒකත් උතුම් නෑ කියපන් කියලා. පුළුවන් වෙයිද? පුළුවන් වෙයි ටිකක් කල් යනකොට. එහෙනම් මොකක්ද අහන්නේ මෙච්චර කල්යයිද අච්චර කල්යයිද කියලා මගෙන් අහන්නේ මොනවද? හදිසි. හරි මට කිසිම හදිසියක් නැහැ. මම කියන්නේ ඒක උපයාගත්ත දේ. Taman උපයාගත්ත උතුම්ම වස්තු බිම දාලා පාගන්න ඕනේ. නිසා මෙතෙන්දි බුදුන්ව සලකන්නත් බෑ අපිට ධර්මයට සලකන්නත් බෑ සංඝයට සලකන්නත් බෑ සීලයට සලකන්නත් බෑ. ඒ වගේ කෘත්‍ය හමාරනට පස්සේ ඉවර කරන්න ඕන. අපි එමනේ ලැබිච්ච දේ උඩ තියාන වඳින්නයි මේ මම ලබාගත් දේ කියන්නයි කනුරුක තැම්පත් කළ වඳින්නයි ඔය මොනම බයිලාවක්වත් නැහැ නිවනේ. දිනුරට හැරපියා යන රජ කුසේ. රටක් දිනන කෙනක ලේසි වැඩක් නෙවෙයිනේ. දිනුවට පස්සේ කතරියාන. ඒක මිනිස්සුෙකුට කරන්න බෑ. ඒක දේව තත්ත්වයක්. ඒක බ්‍රහ්මතරයක්. ඒක අල්ලන්න දෙයක් නැහැ නේ අතාරින්න දෙයක් නැහැ එතන. අල්ලන්න අල්ලන්න තියෙන දේ තමයි අහුවේ. ඊට පස්සේ කියනවා ඒකත් ඕනේ මේකත් ඕනේ දෙකටම සමහිත කිව්වහම වෙන ශාස්ත්‍රුන් වහන්සේනමකට හිතා ගන්න බැරි වුණා මේක. බුදුරජාණන්සේ හිතුව විතරනේ නේ අපි වගේ මැට්ටන්ට මෝල්ලන්ට කියලා දෙනවා. තාම කියලා දෙනවා. දැන් 2600ක් ගිහලා තාම බැටරි බහලා නැහැ. පොඩි පොඩි දෙල්ලමක් නෙමෙයි මේක මහා ආශ්චර්ය දෙයක්. උපරිම දිනා ගන්න. සීලේ ඉහළටම දිනන්න ඒකට බිම දාන්න. සමාධිය ඉහළටම දිනන්න ඒක බිම දාලා. ප්‍රඥාවත් ඉහළටම දිනන්න ඒක බිම දාලා. ඊට පස්සේ තමයි රජ වෙන්නේ. නැත්නම් ප්‍රඥාව රජ වෙලා තියෙන මම නෙවෙයි. පෝල් වෝල්ට් එකට යන්න ගිහිල්ලා පෝල් එක විසි කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ දැන් අනිමිත්තේ ඉඳලා අනිමිත්තත් නැතිව ගිහිල්ලා ඊට පස්සේ Tamanට Tamanගේ කයත් නැති වෙලා යන තත්ත්වය ආපුහම ඒ දෙසම බලා සිටනවාද කියන්නේ? නෑ නිමිත්තට යනවා කියන්නේ ඊට ගොඩක් කල්ලාතෝ කය නැති වෙලා. ආ ඊට පස්සේ ආයෙ කයක් එන්න දෙන්නේ නෑනේ. අනිමිත්ත කියලා කියවම කය විතර නෙවෙයි රූප විතර නෙවෙයි වේදනා සංඥා සංකාර මොනවත් නැහැ Tamanට හිස්තන තේරෙනවා. ඒ කියන්නේ තාම කයක් තියෙනවා කියලා කියන්නේ තාම අනිමිත්ත කියන එකට ගිහිල්ලා නෙවෙයි අනිමිත්ත කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන ස්වාමීන් වහන්සේ මම දන්නේ මට තේරුණ විදිහට අනිමිත්ත කියලා අපි බොහෝ අය කතා කරේ මං හිතුවේ මේ ආස්වාස ප්‍රස්වාසය නොදැනී යාම තමයි. එයා කතා කරන හැටි. අනිමිත්ත කියන වචනේ එයාගේ නිර්වචනය විතරනේ ඕනේ නිර්වචන දෙන්න පුළුවන්. ශූන්‍යතාවය කියන එක කේවල දෙයක් නෙමෙයි සාපේක්ෂ දෙයක්. ඒ නිසා මම ශූන්‍යතාවට ගියා කියලා ඕන කෙනෙකුට කියතකි එයා දන්න දේ. ඒකට බෑ කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. එයාව ඇද ඇද දෙක තුනක් හම්බට දෙයක් අයින්කොට තමයි කියන්නේ ආඩේ අදට වැඩි ඊට වැඩි අද කියන්නේ ශූන්‍යතාවය කියනවා ආයෙන හෙට ඊට වැඩි ඵලයක්. ඉතින් එතකොට ශූන්‍යතාවයේ එකක් මට්ටම් තියෙනවා. يعني අනිමිත්ත කියලාත් ඔය ඔක්කොමලා පට්ටම් ගන්න හැදුවට නම්බුනාව ගන්න හැදුවට අනිමිත්ත කියන එක නොදැන දන්නේ නැහැ කතා කරන්නේ. ඒක වෙන්නේ එක දවසින් අපිට තීන්දුව කරන්න බෑ. ඒක නැවත නැවත වෙනකොට එයා සාතික් කරගන්නවා අවත්ත. නැවත නැති කිරීමෙන්මයි මේක කවුරුත් කිව්වට නෙවෙයි කවුරු සාහිතික දීලා නෙවෙයි නැවත නැවත කරන්න තරම් ධෛර්යයක් තියෙනවා නම් හොඳට යෝගාවචරයි කියනවා. ආ දැන් මට අනිමිත් හම්බුනායි කියලා ගෙද කියලා පාටි දාන්න ගත්තොත් ආ එන ඉතින් කෙලව ගත්තා තමයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් කය නොදැනී ගිහිල්ලා තව බොහෝ කල් යන්න ඕන අනිමිත්ත කියන தത്വෙට එන්න. ඒ වචනෙන් ඔහොම කියන්නේ කිව්වොත් අහුවෙලා ඉවරයි. පුළුවන් තරම් ගෙවම් කරන්න. පුළුවන් තරම් ඔයිටත් වැඩිය ගෙවෙනවා. ඔයිටත් වැඩිය ගෙවෙනවා. ඔයිටත් වැඩිය ගෙවෙනවා. එච්චරයි. ඒ කේවල தත්වයක් නැහැ. කාලෙමුත් බෑ වචනෙට නගන්නත් බෑ. හැබැයි ඉතින් තටමනකොට මොකද්ද කියවෙනවා. අපි නැවත නැවත උත්සාහ කරනකොට ඒ මොනවද කියවෙනවා. එහෙම නැතුව ධර්මයේ වචනට හිර කරන්න බෑ. වචන නැතුව කරන්න දෙයක්වත් නෑ. ඒකම ටූල් එක ඔච්චරයි අපිට තියෙන්නේ. ඒ නිසා අපි පාපොච්චාරණ කරන නැවත කියනවා. නැවත ඉඳි ගුටිත් කරනවා බැනමුත් අහනවා. ඒත් අපි අහිංසකව වමාරන කොහොම හරි මේක වමාරන්න ඕනේ. අමෝරයි. හරි දරුවේ ප්‍රසූත කරනවා වගේ, කක්ක ටිකක් පහ කරනවා වගේ, මූත්‍රා පහ කරනවා වගේ, වමනයක් විරේචනයක් දෙනවා වගේ වම අරන්න ඕනේ. මාරු මේ පොඩි උන් දෙන්නත් කියන්දියාම ඔය පේනවනේද පිස්සු කියලා වයිසකයට. ඔන්න ඔය දෙන්නවන මයික් එක අරගෙන. ওই මිනිස්සු කතා කරන ගත්තොත් මේ ගාල්ලම ගේනවා මෙහෙට. අනේ මට මොකක් හරි ඕන ඔය කතා ඔය කතා කරන්නේ ගහ ගන්නවම වැඩේ නාකින්ගේ. ගෞරවනීය සාමීන් වහන්ස මා සක්මන් කරන විට මගේ සිතට සැලසුම් සහ සිදුවිලි ගලාගෙන ආවේය. මා සක්මන් කරන විට මගේ පාදයේ පොළවට අඩි 37ක් ආවේය. මම සක්මන් කරන විටදී මට සිතේ එක් එක් තැන් එක් තැන් කිරීමට නොහැකි වුණි. මම මිනිත්තු 15ක් පමණ වන විට හුස්ම වේගයෙන් පැවතුණි. මම ආනාපාන සති භාවනාව කරන විට ඇසෙන ශබ්දවලට මගේ සිත සවන් දුන්නෙමි. ඒ කියන්නේ දෙවෙනි කැලල කියන්නේ වාඩි වෙලා කරන භාවනාවද? මුලදී සක්මන. එතකොට අපි ඊයේ මේ අපේ අනෙක් දුවට කතා කරාකට කිව්වා සක්මන් කරනකොට හිතවිලි ආවට සක්මන නතර වෙලා දේ වෙලාවේ නැත්නම් හිතන ගමන් සක්මන වෙනවද? හිතන ගමන් සක්මන. එතකොට ඒ හිතන ගමන්ම සක්මන බලන්න බැරිද? පුළුවන්. ආන්නේ ඒක බලන්නයි තියෙන්නේ දැන්. හිතවිලි ආවට එහෙනම් සක්මන නතර වෙන්න එපා. එතකොට තමයි තේරෙන්නේ නෑ. දැන් දන්නවා හිතවිලි තියෙනවා. දැන් මට ඕනේ ඇවිදින ගමන් ඇවිදිලා බලන්න. මේ කොයිදෝ නැති හිතවිල්ලක් ඇවිල්ලා. ඒක මේ වැඩ ආපු ගමන් මම සක්මන බල්ලිල්ල නැත කරලා හිතවිල්ල බල්ලනේ තියෙන්නේ දැන්. බැලිලා. දැන් කියන්න ඕනේ හරි මට සද්ධාව තියෙනවා මට වැඩේ කරන්න ඕන මේ හිතවිලි තියෙද්දි ඒ තියෙද්දි මේ වම් පොළොව පයේ ගැටෙන හැටි විලුඹ ගැටෙන හැටි අතරින් පතරින් බලන්න පුළුවන් දෙ කියලා බැලුවොත් පුළුවන් වෙයි කියලා හිතනවා. හිතනවා. එහෙම එහෙම මතක නැද්ද මේ හිතවිලි තියෙන ගමන් සක්මන බලා ගන්න නැත්නම් පය කෙටෙන හැටි බලාගත්තා කියලා එහෙම මතක නැහැ. එතකොට සක් පරියන්කේ ඉන්නකොට දැන් හිතේ සද්ද ඇහෙනවනේ. සද්ද අහපු ගමන් හිත කැඩෙනවනේ. සද්ද කැඩුන ආවට හුස්ම නතර වෙනවද? නෑ. එතකොට පුළුවන් දේ සද්දේ එද්දිම සද්ද ඇවිල්ලා ඩඩක් ගාලා යනවනම් හරි අපි එක දිගට යන සද්දයක් ඇහෙනවා කියලා වහිනවා වගේ. ඒක අපි දන්නවා දැන් හිත තියෙන්නේ මේ මඩ තියන්න ඕන තැන ආනපන නෙවෙයි. සද්දේ ඉඳලා ඔකේ පట్టල වෙච්ච ගමන් පුළුවන් ද සද්ද අස්සෙන් නැත්නම් සද්ද අහද්දිම එක හුස්මක් එක ආශ්වාසයක් එක ප්‍රශ්වාසයක් පොඩ්ඩක් මෙහෙම හැරලා මෙහෙම බලනවා වගේ බලන්න පුළුවන්ද කියලා බලන්න. වෙයි කියලා හිතන පුළුවන් වෙයි කියලා හිතනවා. ඔව්. ඒක තමයි අපි මේ කරගෙන යන්නේ. කියන්නේ ශබ්ද ආව පළියට හුස්ම නතර වෙලා නැහැ. ඒ නිසා මම බලනවා ඒ ප්‍රද්ද කියන්නේ කොහෙද කඩාගෙන ආපු 아무ත් එක. මට ඕන වෙලා තියෙන හුස්ම බලන්න. හුස්ම නතර වෙලත් නැහැ. යම් දවසක සද්ද තියෙද්දිම හුස්ම බැලුවොත් කොහොමද ඒක නිදර්ශනය කියන්නේ? අපිට පුළුවන් ඒ සද්දෙන් එන බාධාව විනාඩියකට කඩලා දාලා ආයතරයක් හුස්ම බලලා ආයෙවිල සද්දට යයි කමන්නේ නැහැ. ආයශරයක් කඩනවා. අන්නේ විදිහට සද්දයෙන් ඇති වෙන බාධාව ඒකාකාරව යන්න දෙන්න වරින් වර හුස්ම දිහා බලන්න. එතකොට අද සක්මන් කරන්න ගියාට පස්සේ සක්මන යද්දිම බලන්න හිතවිලි ආව සද්දාවත් වම දකුණ බලන්න පුළුවන්. පරියන්කයට ගියා පස්සෙත් හිතවිලි ආව සද්දාවත් අතරින් පතරින් හරි හුස්ම රැල්ල බලන්න පුළුවන්ද කියලා බලන එකයි තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මා සක්මන් භාවනාවේ යෙදී සිටින විට එක් තැනක වැල්ල ගොරෝසු බවද තවත් තැනක වැල්ල සිනිඳු බවද මට හොඳින් වැටහුණි. මම නිතරම වම් පාය දකුණු පාය යනුවෙන් මෙනෙහි කළෙමි. විවිධ සිතුවිලි පැමිණ මගේ සිත යටපත් කරගත්තේය. මම සක්මන් කරන විට මා පාවෙනවා මෙන් දැනුනෙමි. දැන් වේලාව කීයද යන පැනය නිතරම මගේ සිතට නැගුණි. මම විවිධ ක්‍රමවලට වාඩි උනේමි. මට දැඩි නිදිමතක්ද ආවේය. මම නැවත නිදිමත මග හැර භාවනා කළෙමි. මම කිහිප විටක්ම ඇස්සැර වේලාව බැලුවෙමි. මගේ සිත විවිධ සිතුවිලි හරහා ගමන් කරන්නටද විය. මා පිටකරන හුස්ම මගේ උඩුතොලේ වැදෙන බවද මට හොඳින් වැටහුණි. කොහේතකට මේකේ පරිහාංකයයි සක්මනයි වෙන්ක වෙන්ක ලියලා නැහැ. අහගෙන ඉනකොට හිතෙනවා දැන් මේ ඉතක්මන ඉවරලා ඊට ටික පරියන්කේ ලියලා තියෙන කියලා. ඊයේ මං කිව්වා ඒ වගේ ඉතක්මනේ ඉන්නකොට නැත්නම් පරියන්කේ ඉන්නකොට ඒ වගේ සද්ද ආවොත් හිතවිලි ආවොත් නිදිමත ආවොත් ඒව අස්සෙන් ඒව තියෙද්දි මේක දැනගත්තට පස්සේ අහුරු කරගත්තට පස්සේ ආනපානේ බලන්න පුළුවන්. නැත්නම් ආස්වාස ප්‍රස්වාසය බලන්න පුළුවන්ද කියලා මේ ප්‍රයත්නය පිළිබඳව උත්සාහ කරලා බලන්න නැත්නම් පරිශන කරන්න වෙලාවක් ආවේ නැද්ද? එහෙමත් කරා. එතකොට පුළුවන් ද මේ හිතවිලි ධාරාව කඩාගෙන මේ ආස්වාසිය හෝ ප්‍රසවාසිය දැක් ගන්න. ටිකක් පුළුවන් වුණා. ඒකට ඉක්මනට ගිය ගමන් ආපහු හිත යනවා හිතවිලි වලට. නැහැ ටිකක් වෙලා ගියාට පස්සේ ආය යනවා. ඉතින් එතකොට හිතවිල්ලක් ඇවිල්ලා හිතවිලි ලැස්සෙන් ආනාපානෙ බලනකොටයි හිතවිලි නැතුව කන් නිස්කලංකේ ආනාපානෙ බලනකොටයි ආනාපානෙ දෙක දෙවිදිහක්ද කලබල වෙලාද නැත්නම් දෙකේම ආනාපානෙ තැම්පත්වද පේන්න තියෙනවා හිතවිලි ලැස්සෙන් බලනකොටයි හිතවිලි නැතුව බලනකොටයි ආනාපානෙ බොහොම සාන්තව සිද්ධ වෙනවද නැත්නම් හිතවිලි තියෙනකොට ආනාපානෙ ඇවිස්සිච්ච ගතියක් පේනවා ඇවිස්සිච්ච ගතියක් පේනවා මේක නැවත පරීක්ෂා කරන්න අවදාහරි තමයි තේරෙයි මම ඇවිස්සෙන්නේ නැහැ කියලා මෙන්න මෙහෙම මම කතාවක් කියනවා. ගජබාරජ්ජුරෝ ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාව යටවත් කරගෙන සොලි රටට ගහලා සොලි හැමදාම 20000ක් යුද්ධශිරකාරයෝ අරගෙන ආවිල්ලා ලංකාවට ගෙනල්ලා ලංකාවේ මේ හිරකාරය විදිහට වැඩ ආරම්භ තියෙනවා. ඒ ගමන සඳහා පෝක් සමුද්‍ර සංධිය හරහා යන්න ගියාම කියලා තියෙනවා ඒකේ වතුරනේ සමුද්‍රනේ යන්න බෑනේ. ඉතින් එතකොට පාලම් හදන්නත් බෑ හෙලිකොප්ටරනුත් නෑ නැවුත් නෑ කොහමද ඊට පස්සේ ඉඳලා තිනවා නීල මහා යෝධය කියලා යෝධයෙක්. එයා ළඟ තිබිලා තිනවා චක්‍රායුධය කියලා එකක්. ඒක නිකන් මේ වගේ ඩිස්ක් එකක්. මේක ඇතුලෙන් ඇඟිල්ල දාලා මෙහෙම කරකොල කරකොල කරකොල ගැම්ම අරගෙන එයා ගැහුවලු මහමුදට ඊට පස්සේ මොහොතේ වතුර දිබා වුණාලු. දැන් වතුර දිබා වෙච්චම ආයෙ වැහෙනවනේ. මොහොතේ වතුර දිබා වෙච්ච ගමන් මොහොත පතුල බෙන්නලා ආයෙ වැහෙනවනේ. මෙයා ගහපු ගැහිල්ලේදී කොච්චර මොහොත දෙබෑ වෙලා තිබුණද කියනනම් 20000ක් සෙනග යනකම් ආයෙ මොහොත වැහුන්නේ නැහැ කියලා කියනවා. ඒ තරම් බලවත් ඒ නිල්මහ යෝධයාගේ යගදාපාරයි. ඉතින් අපිත්තර හිතවිලි මැදදී අගදා පාරක් ගහපුවාම අපිට එක හුස්මක් දෙකක් පේනකොට ආයෙ වැහෙනවා. නමුත් ඉස්සරහට ඉස්සරහට යනකොට හොඳට බැලුවොත් මේ පේන හුස්ම ආනපනේ කරදර නැති වෙලා බලනකොටයි මේකෙයි දෙකේම Tamanට සාමාන්‍ය විදිහට එනවා දැක්කොත් හිතවිලි තියෙද්දිම හිතවිලි තියෙන බව දැනගෙනම මීට වැඩි ආනපන තුනක් තුනක් නෙමෙයි හතරක් හතරක් නෙමෙයි පහක් පහක් නෙමෙයි හයක් මේක බලන්න ඉන්න පුළුවන් වෙනවා. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ හිතවිලි නැතුව නෙවෙයි හිතවිලි අස්සෙත් බලන්න. ඒ කියන්නේ සොලි රටට යනකම්ම මොහොත දෙබෑ වෙලා 20000ක් සෙනගේ යහපැත්තට යනකම්ම මොහොත ඈත් වෙලා තිබුණා වගේ ගතියක් ගන්න පුළුවන්. මෙන්න මේක හරි වැදගත් වෙනවා අපට මේ මේ ආගන්තුක වෙන හිතවිලි වේදනා සද්ද ආවට අපේ වැඩේ නතර නොකර ඒක තියෙද්දිම එක හුස්මක් ඊට පස්සේ දෙකක් ඊට පස්සේ තුනක් ඒ හතරක් බැලීම විනෝදාංශයක් කරගත්තොත් කවදා හරි කියයි හිතවිලි නැතුව තියෙන ආනාපානට වැඩිය හරිම සෙල්ලක්කාරයි හිතවිලි තියෙද්දි හිතවිලි හරහා බලන ආනාපානයි එහෙම කිව්වොත් එනවා කියන බයන් චේරිච් එක තමන්ගේ වචනේ සිතවිලි තියෙද්දි බලන එකට ඒ සිතවිලි නැතිව බලන එකට වඩා ලේසි කියන එක තමයි සිතුවිලි මේ තියෙද්දි බලන එක ලේසි. නෑ. ලේසි නෑ සෙල්ලක්කාරයි. කිල්ලන්න සෙල්ලක්කාරකම් අඩුයි කියලා කියන හැබැයි. කොල්ලන්ගේ තමයි ඔය. ඒ කිල්ලොත් ඉන්නවා හැබැයි ඒ වගේ දක්ෂ කෙල්ලෝ ඉන්නවා. ඒ ලේසි නෑ. ලේසි කොහොමඩක්වත් ලේසි නෑ. ඒක අමාරු. නමුත් ඒක සෙල්ලක්කාර කියන තා මොකද්ද කියන තියෙන වචනේ. අභියෝගශීලී. ඒක තමයි අපිට තියෙන අභියෝගේ. හිතවිලි නැතිකොට බලන්නේ ප්‍රශ්න නැහැ හිතවිලි තියෙද්දිත් එකක් බලන්න පුළුවන් නම් දෙක බලන එකට වැඩිය අභියෝගයක්. අභියෝගය කියන වචනේ දන්නවද? තනකකාරී. සෙල්ලක්කාරයි. අන්න ඒ විදිහ තමයි බුදුහාමුදුර අපිට උගන්වන්නේ පුංචි තැනකින් ඔළුව දාගන්න දීලා කියන හොඳට හිතවිලි තිබුණා, සද්ද තිබුණත් ආනපන බලබලා හිටියොත් දවසක් එයි. ඒව කොච්චර තිබුණත් Taman ගමන ඇරයි යනවා. දැකලා තියෙනවද මේ පිටකොටුවේ කාර් කරවලු මුට්ටියක් මිටියක් අතගත්ත මිනිහා අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් ගිහලා ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනවා මොක හිටියත් එකයි උට නැතත් එකයි කරවලු ගොනේ වැදුනොත් ඇඟේ නාන්න වෙනවා ඌ අයින් අයින් අයින් අයින් කියන්නේ යනවා දැකලා තියෙනවද ගිහලා නැද්ද ගෑස් පහන්දිය වැත්තේ ඈ නෑ කෙන වෙලා තියෙන ඉතින් මං කියලා දෙන බණ තේරෙන්නේ නැහැ ඒක කොච්චර දෙනක හිටියත් ඌ කරට ගත්ත මිටිය ඒ හැප්පෙන කෙනෙක් අයින් ගියන් කරන්න දෙයක් නැහැ කරවල මිටියක් කියන්නේ අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කියලා ගත්තා ගියා. ඒ වගේ ගත්ත ආනපානෙ උඩට හිතවිලිත් තිනවා වේදනක් තිනවා අයින් අයින් අයින් අයින් අයින් අයින් ත්‍රිවිල කාර්යෝ දාගෙන යනවා දැකලා තියෙනවා. තාත්තා ඩ්‍රයිව් කරනවා නේද? නැද්ද ත්‍රිවිල කරන්නේ දැන්? ඒ ඒ කියන්නේ දන්නේ නැහැ ඩ්‍රයිවිං. මොනවා තිබ්බ කකුල් දෙක ඈත් කළොත් මැදින් දැම්ම ගියා. එතකොට ආනාපානේ අපිට ඉන්න ආනාපානේ ඔය හිතවිලි තිබුණා වේදනාවක් තිබුණා මොකුත් නැහැ. එහෙම වුණානේ දාගත්ත කියලා. මේ එහෙම නැතුව කොහේ සංසාරේ ඉවර කරන්නේ? එහෙම කියනොත් තේනවද? ඈ? අරට දෙන්න බෑනේ මොකක්ද තේරෙන්නේ කියලා හම්බයි. ඔයා කියන්න බෑනේ කොහොමද මේ මම මේ කියන එක ඔයාට තේරෙන විදියට? එක එක සිතුවිලි එනකොට ඒකත් හිතේ තියාගෙන හුස්ම ආස්වාස පාස්වාස ගැන නිතර නිතර මෙනෙහි කරනවා. ඔව් ඒක එතකොට ලේසි කියලාද හිතෙන්නේ සෙල්ලක්කාරයි කියලාද හිතෙන්නේ අභියෝගශීලීද නැත්නම් කොහොමද වචනේ? ඒ වැඩි. සෙල්ලක්කාරයි. සෙල්ලක්කාරයි. ආන්නකොට තමයි සෙල්ලක්කාර කියලා කියන්නේ. ඒ නිසා දැන් ඔය පොණක් අල්ලලා දුන්නාට පස්සේ ඊට පස්සේ මේ පැත්ත මේ පැත්ත බලලා කස්තිරංග ගන්න නටන එකයි තියෙන්නේ. හරි අපි යනවා සක්මණට අපිට තියෙන පැය භාගයයි. ඒක නිසා මම හිතනවා අපි 3යි කාල වෙනකන් සක්මන් කරමු කියලා. ඊපස්සේ 3යි කාලට ඇවිල්ලා 3:45 වෙනකන් අපි පරියංග භාවනාවට යනවා. විනාඩි 45ක් සක්මන ගන්න විනාඩි 45ක් පරියංගයට යනවා. කැමති දෙයකට. ඒක නිසා අපි මෙතනින් අපේ සාකච්ඡාව නතර කරනවා. කෙසේ නමුත් අපි 3යි කාල වෙනකන් සක්මන සඳහා යනවා කවුරු හරි සරත් කියන්නේ gediy ගහනකොට 3යි කාලෙට gediy ගහන්න කියලා අපි 3යි කාලේ ඉඳලා 4 වෙනකන් මේ පරියන්කේ ගත කරන්න බලාපොරොත්තු වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.